ඒ අනුව දෛනික කාලසටහනේ හැමදාම ධර්ම දේශනාවක් සඳහා වටිනා කාලයක් වෙන් කරලා තියෙනවා. අද අපේ පළවෙනි දවසේ ඒ ධර්ම දේශනාව සඳහා කාලයයි ඉතින් ඒ සඳහා මම සියලු දෙනා වෙනුවෙන් වටිනා සූත්‍රයක් වෙන් කරගත්තා. සූත්‍රේ සංග්‍රහලා තියෙන ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ ටික්කනිපාතේ මේ අතර මේ සූත්‍රයට වෙනමම කියලා නමක් තියලා නැහැ. ඒ සූත්‍ර 10ක් විතර තියෙන ඔක්කොම වර්ගයට ආනන්ද වර්ගය කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මේ යන කතාවේ හැටියට මේකට ඡන්න ආජීවක සූත්‍රය කියලා ඡන්න පරිබ්‍රාජක සූත්‍රය කියලා නමක් තියන්න පුළුවන් මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඡන්න නැමැති පරිබ්‍රාජකයත් අතර වෙන සාකච්ඡාවක් තමයි මේකේ සංග්‍රහ වෙන්නේ ඒ ඒ සූත්‍ර වර්ග 10ෙම නැත්නම් ඒ වර්ගයේ ආනන්ද වර්ගයේ සියලුම සූත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේගේ එකනත් එක පවත්වපු සාකච්ඡා තියෙනවා පළවෙනි මේක තමයි මේක චන්න පරිබ්‍රාජක සූත්‍රය. ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ දැකලා පැහැදිච්ච ඒ චන්න නැමැති පරිබ්‍රාජකයා ඒ කියන්නේ සරුවචන් වහන්සේ වැඩ ඉන කාලේ ධම්මදිව හිටපු තවත් පරිබ්‍රාජක නායකයෙක්ගේ ශිෂ්‍යයෙක්. ඉතින් ඒ ඇත්ත ඇවිල්ලා ආනන්ද හැමෝටම මෙන්න මේ ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ ශාසනයේත් මේ රාගය ප්‍රහාණය කිරීම පණවන ලද්දක් ද්වේෂය ප්‍රහාණය කිරීම පණවන ලද්දක්. මෝහය ප්‍රහාණය කරන ලද්ද පණවන ලද්දක්. අපේ ශාසනයේත් එහෙමයි. අපේ ශාසනයේත් රෝගේ රාගේ දුරු කිරීම සඳහා කරුණු ගන්නලා තියෙනවා. ද්වේෂය දුරු කිරීම සඳහා කරුණු ගන්නලා තියෙනවා. මෝහය දුරු කිරීම සඳහා කරුණු ගන්නලා තියෙනවා. ඉතින් මේ දෙක බලනකොට මේ දෙක මේ පරමාර්ථ වශයෙන් සමානකමක් තියෙනවා. ඔබ වහන්සේලාගේ ශාසනයේ නැත්තම් මේ නෛර්යානික සී සද්ධර්මයේ මොන ආදීනවයක් දැකලාද මේ රාගය ප්‍රහාණය කළ යුතුයි කියන්නේ කියලා. කිම්පනතුම් මේ ආහුසෝ රාගේ ආදීනවන් දිස්වා රාගස්ස පහණම් පඤ්ඤා වේද. වහන්සේලාගේ ශාසනයේ රාගේ ප්‍රහාණය කරන්න කියන්නේ රාගයේ කුමන දුර්ලභමක් දැකලාද? ආදීනවයක් දැකලාද කියලා මේකයි ප්‍රශ්නේ. ඉතින් මේකෙදී අපිට පේන්න තියෙන්නේ සිළු බෞද්ධයන් අතර ප්‍රසිද්ධ කාරණාවක් තමයි මේ කෙලෙස් ප්‍රහාණය ශාසනයේ තියෙන ප්‍රධානම පණිවිඩයක් බව. එහෙම නැත්නම් අපි ගත්තොත් සරුවචන් වහන්සේ විසින් දේශනා කරලද ශ්‍රී සද්ධර්මයේ පිටුකරනද උත්සාහ කළොත් ඒක මේ කෙලෙස් ප්‍රහාණයක් කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. තව පැත්තකින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගැනීම කියලා කියන්න පුළුවන්. එහෙම සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ශාසනය වැඩිම කියලා තේරුම් කරන්න පුළුවන්. අන්නේ විදියට පෙන්නකොට රාග දෝෂ බොහොම ප්‍රහාණය බොහොම වැදගත් තැනක් ගන්නවා. ඉතින් ඒ නිසා මේ චන්න පරිබ්‍රාජකයාගේ ප්‍රකාශය අනුව පේනවා අනිකුත් ශාසනවලත් සරුවචනාංශයේ හිටපු සමකාලීන අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලාත් මේ රාග දෝෂ මෝහ ප්‍රහාණය පිළිබඳව ඒකේ ආදීනව සලකලා තියෙනවා. නමුත් මේ ඡන්න කියන පරිබ්‍රාජකයට සැකයක් ඇති වුණා. ඒක වටිනා සැකයක්. මේ රාගේ ප්‍රහාණය කළ යුත්තේ ඇයි? එහෙම නැත්නම් අපේ ශාස්ත්‍රඥ වහන්සේත් අපට කියනවා ගෞතම සරුවචන් වහන්සේත් එහෙම කියනවා. ඒ ඇත්තට තේරෙන්නේ නැහැ නැත්නම් මේක වැටහෙන්නේ නැහැ. රාගේ කුමන ආදීනවයක් දැකලාද අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපට කියන්නේ? සරුවචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ශ්‍රාවක පිරිසට කුමන ආදීනවයක් දැකලාද කියන්නේ කියලා. එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේ නියෝජනය කරමින් ධර්මය නියෝජනය කරමින් සංඝයා නියෝජනය කරමින් රාගේ ආදීනව ටිකක් මේ චන්න පරිබ්‍රාජක සූත්‍රයේදී සංග්‍රහ වෙනවා. ඒක ඉතින් හරි වටිනවා චන්න පරිබ්‍රාජකට කියලා දුන්නට අපි ශාසනිකයේදීලා බණ භාවනා කරනකොට විශේෂයෙන්ම යෝගාවචර පිටසක් වශයෙන් අපි මේ කරන යන ප්‍රයත්නය මොන වගේ දෙයකට එල්ල වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් අපි ඒ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා දැකපු විදිහට මේ රාග ආදී කෙලෙස් වල ආදීනව ඇත්තම දැකලාද මේ වැඩේ කරන්නේ ඒව නැත්නම් ඊට වැඩිය ලාමක වූ ඊට වැඩිය බොළඳ වූ ආදී ප්‍රාර්ථනාවක් ඇතුවද මේ භාවනාව කරන්න කියන එක බොළඳ දෙයකින් බැසගත්තත් ඉස්සරහට යනකොට ඒක වර්ණගා ගන්න ඕනේ හරියට සරුවජන් වහන්සේ මේ ඇඳලා තියෙන ප්‍රස්තාරේ මේ ගමන් පෙත මේ රාගය කැපීමටයි කරලා තියෙන්නේ. ඒක නිසා ඒ පෙතේ ගමන් කරන ඇත්තෝ ਸਰවඥාන්සේ මේකට හේතු වෙච්ච මේකට පෙළඹිච්ච හැටි ඒකෙන් මොන ආදීනව දැකලාද ඒ වැඩේ අපේ අතෙමුත් මේ යනකොට සිද්ධ වෙනවද කියලා දැනගන්න එක තම තමන්ට තමන් ගැන පාර පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න එහෙම නැත්නම් ශ්‍රද්ධාවක් ඇති කරගන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කරපු ප්‍රකාශය අපිට භාවනා ආරම්භයේ නැත්නම් භාවනා වැඩමුළුවේ පළවෙනි දේශනාව වශයෙන් ඉස්සරහ තියා ගන්නයි අද දවසේ ධර්ම මාතෘකා කර ගන්න බලාපොරොත්තු වෙන්නේ රත්තෝකෝ ආහුසෝ අභිභූතෝ රාගේන අභිභූතෝ පරියාදින්නෝ පරියාදින්න චිත්තෝ අත්ත ව්‍යාබාධපි සංවත්තති පර ව්‍යාබාධපි සංවත්තපි සංවත්තති උබ ව්‍යාබාධපි සමගත්තති කියලා සතු අක එක ආධිනවයක් පෙන්ව ආනන්ද ස්වාමීන් වහන්සේ. එවත් මේ රාගෙන් රත් වෙච්ච හිත රාගෙන් වට කරගත්ත හිත රාගෙන් පරියාදින චිත්තෝ අත්ත්ව ව්‍යාවාදපි චේතේති කියලාත් කියනවා. ඒක තමන් දැනගත්තත් නොදැනගත්තත් තමන්ට ව්‍යාබාධ පිනිස සාමාන්‍ය ආබාධ ඇති කිරීම පිණිස මෙතන චේතේති කියන වචනේ කෙලිම පාවිච්චි කරලා තියෙනවා මේ රාගයෙන් වැඩ කරන කෙනා Tamanට කරදර ප්‍රාර්ථනා කරනවා. Tamanට ප්‍රාර්ථනා Tamanට කරදර හිතලා ගන්නවා වගේ ඒකයි චේතනා කරන්නේ. ඒකේ නාමේ රාගය සඳහා කටයුතු කරනකොට Tamanට කරදර කර ගන්නවා විතරක් නෙවෙයි පරව්‍යාබාධ පිචේතේති අනුන්ට කරදර කිරීමක් කරනවා උබේ ව්‍යාබාධ පිචේතේති අනුන්ට තමන්ට දෙපිරිසටම කරදර කරනවා කියන. ඉතින් අපි දන්න විදිහට මේ රාගය කියලා කියන්නේ සිත සනසන පිනවන උද්දාමයටපත් කරන වටිනා දෙයක්. ඉතින් ඒක කෙලින්ම කොහොමද මේ ව්‍යාබාධ පිණිස හිටින්නේ කියන එක. තමන්ට දීර්ඝ කාලීන වශයෙන් ආබාධ පිණිස ව්‍යාබාධ පිණිස දුක්ඛං කටුල පිණිස කරන චේතනාවක් කියන චේතේති කියන වචනේ වචනයමයි මේකේ ආනන්ද සංසය පාවිච්චි කරන්නේ. ඉතින් තමන්ගේ රාගය ඇති කිරීම සඳහා අනුන්ට කරදර කරනවා කියන කරන් හිතා ගන්න පුළුවන්. මොකද රාගයෙන් රත් වෙච්ච හිතට හැම දෙයක්ම ගෝචර වස්තුවක් වෙනවා. තමන්ගේ රාගය සන්තරපණය කිරීමට. නමුත් හරි අමාරුයි හිතා ගන්න මේ රාගයෙන් වැඩ කරන කෙනා තමන්ට දුක් කැමති වෙනවා. තමන්ට දුක් ප්‍රාර්ථනා කරනවා. තමන්ටම දුක් හිතන කෙනෙක් කියන එක. ඊට පස්සේ කියනවා ඇතුළත පිටත දෙකොල්ලටම මේ ව්‍යාබාධ පිනිෂ කටයුතු කරනවා කියන. ඉතින් මේ Tamanට මේ ව්‍යාබාධ කියන වදේ සහ ව්‍යාපාද කියන දෙක ළඟ ළඟ යන වචන දෙකක් අපේ ශාසනයේ ව්‍යාපාදේ කියලා කියන දැඩි ලෝභය ව්‍යාබාධ කියලා කියන්නේ ශරීර ආබාධවලට. මේ දෙකේ මෙතන කිට්ටු ගතියක් පේනවා. ඕනෑමට වැඩිය මේ රාගය නැත්නම් ලෝභය දැඩි ලෝභය ආවට පස්සේ ඒක නිකම්ම ලෙඩක්. ඒක ඒක නිකම්ම මානසික රෝගයක්. ඒ මිනිස්සයා පෙලීමකටපත් කරනවා. එනිසා යම් කිසි කෙනෙක් ඒ අහිංසකව පටන් අරගත්තට තමන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කිරීමේ කටයුත්ත ඒ කරන හැම කෘත්‍යයකින්ම තමන් පෙලා ගන්නවා. අපි දැන් කාලේ වචනෙන් කියනවා තමන් අසහනයකටපත් වෙනවා. දැඩි මානසික පීඩනයකටපත් වෙනවා. ඒ නිසාම ඒ පුද්ගල දැනගත්තත් නොදැනගත්තත් ඒ කිට්ටුවෙන් ආශ්‍රය කරන ඇත්තන්ටත් එළෙඩි බෝ වෙනවා. එහෙම නැත්නම් ඒක ආබාධ පිණිස හිටිනවා. ඒ නිසා ඉන්න ලෝකයේ කටුකොහලක් පාටපත් කරගන්න. මහා වේදනාගෙන දෙන අප්‍රසන්න ස්ථානයක් පාටපත් කරගන්නවා. ඉතින් ඒක නිසා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේ රාගය ඉක්මවලා ඒ රාගය නිසා ව්‍යාබාධ පිණිසේක චේතනා කරන හැටි හොඳ ලස්සනට ප්‍රස්තාර කරලා තියෙනවා. හොඳ ලස්සනට ඉරැඳලා පෙන්නලා තියෙනවා. නමුත් තාම රාගය ප්‍රහාණය කරපු නැති නැත්නම් රාග ආස්වාදයේදී නැත්නම් මේක එච්චර ප්‍රියමනාප ධර්ම කොටාශයක් වෙන්නේ නැහැ. ඒ මොකද තමන්ගේ මුළු කාලයම ධනෙම ශ්‍රමයම සම්පූර්ණයෙන්ම ගත කරන්නේ මේ ආසාවල් ඉෂ්ට කරන්නයි. එහෙම නැත්නම් කියනවා මානව ප්‍රජාව සුඛේ සොයා යන ගමනක් මේ තියෙන්නේ. සැප සොයා යන ගමනක්. ඒ නිසා ආධ්‍යාත්මය කියලා කියන්නේ මුග දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ දුකෙන් ගෙවන් කරලා සැපට යන්නේ කියලා. ඒ නිසා මේ සැප සෙවීමේදී සාධාරණ අසාධාරණ හරි වැරදි ධර්ම අධර්ම කියන කිසිම ભેදයක් නැහැ. ඒ සැප සඳහා Tamange සැප සඳහා සියල්ල සාධාරණයි. එවැනි ලෝකයක අපි ජීවත් වෙන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් කිව්වොත් මේ සැපසොය යන ගමන ඒ කාන්තේම Tamanට උලකින් යන ගන්නවා වගේ Tamanට දුකක් ප්‍රාර්ථනා කිරීමක් කියලා සාමාන්‍ය ලෝකයේ පවතින තර්ක ක්‍රමයට ණය ක්‍රමයට අන්වේ ඥාන වලට හරස් කැපිල්ලක් සිද්ධ වෙනවා. මේ නිසාමයි ਸਰුවචනාංශයේ මේ ਸਰුවචන දේශනාව පටිචෝතගාමි කියලා කියන්නේ. ලෝකයා තමන්ගේ දූ දරුවන්ට දෙවෙනි પરම්පරාවට උගන්වන පාඩමේ තියෙන්නේ මොනම හරි ක්‍රමයකට අපේ සහයෝගයත් ඇතුව උඹලගේත් හැකියාවෙන් සැප සොයා පල්ලයි කියලා. ඒක හරි අහිංසක වූත් ප්‍රගතිශීලී වූත් නිර්මාණශීලී වූත් අනුකම්පා සහගත වූත් උත්තරක් විදියටයි ඒ ලෝක අපි කියන විදියට ලෝකායත දැනුමේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා පුදුමාකාර ප්‍රයත්නක එක පුංචි එකක් එහෙම නෙවෙයි. ඒ අතිකාල සේවාවල් කරමින් රට රාජ්‍ය අතහරිමින් කිට්ටුවන්තයෝ තරහකාරයෝ ભેදයක් නැතුව රණ්ඩු කරමින් ආගමට ධර්මයට වෙලාවක් නැතුව මේ කරන සටනේදී අන්තිමට කෙලවර වෙන්නේ පුදුමාකාර ව්‍යාපාද රාශියකින්. ඒක අද අපි මේ අපි ඉන්න රට මේ ශ්‍රී ලංකාවට කියන්නේ තුන්වෙනි ලෝක රටක් කියලා තාම නොදියුණු රටක් විදිහටයි මේක ලෝකයේ ආර්ථික විශේෂඥයන් විසින් සඳහන් කරන්නේ ඒ වෙනුවට තියෙනවා දියුණුවයි සම්මත රටවල්. ඒ දියුණුවන් සම්මත රටවල් වල ඒ දේශපාලන ප්‍රතිපත්ති බොහොම උග්‍රයි. බොහොම හොඳයි. ඒ වගේම ආර්ථික වශයෙන් බොහොම ඉහළ තැන් වලටපත් වෙලා තියෙනවා. ඉසස් සමාජික තත්ත්ව තියෙනවා. ඒ නිසා එයත්න්ගේ ආර්ථික දේශපාලන සහ සමාජික මිමි අපිට කියනට අහසට පොළොව වගේ. ඉතින් ඒ නිසා අපිට ඉන්ජු ඉන්ජු කියලා කතා කරන කුක්කෙකුට කතා කරනවා වගේ වරෙල්ලා අපි ඒක කරපල්ලා. හැබැයි ඇතුළ බැලුවොත් නිකම්ම නිකං කොම්බේ විතරයි. එන ගහච්ච සෝම් පිටණි වගේ හිත් පිරිසක් අරගෙන බැලුවත් පොදු ජන විඥානය ගත්තත් එකිනෙක විඥානය ගත්තත් මොනම දෙයක්වත් ගන්න දෙයක් නැහැ. ඒ තියේදී ඒකයි ඒකේ තියෙන ලස්සනම කෑල්ල ඒ තියේදී අච්චර ඇතුළ කුණු වෙලා තියේදී තාමත් අපිට ආර්ථික ප්‍රතිපත්ති හදන්න මේ මේ පර්යෝ මේ ජඩයෝ ඉදිරිපත් වෙලා කටයුතු කරන එක පිළිබඳව කල්පනා කරලා බලන්න ඕනේ. ඒගොල්ලෝ අපිට දේශපාලන ක්‍රම උගන්වන්න හදනවා. මධ්‍යම ආර්ථික සැලසුම් හදන්න හදනවා. අපිට ආර්ථිකේ මනින්න සමාජ තත්ත්වේ මනින්න මිමිදඬු හදන්න හදනවා. හොඳටම පෙන්නනවා මේ gedetta maragathi ලෝකෙට ප්‍රකාශ කියලා. ඒක 2012 කියන්නේ ඉතාම ප්‍රසිද්ධ වර්ෂයක්. ඔක්කොම මේකේ මේ ඒ ශ්‍රී ලංකාව ටික පෙන්වන වර්ෂයක් කියලා එක එක පැති වලින් කියන්න පටන් ගන්න තියෙනවා. ඒ වුණත් ලාංකිකයෝ පවා දේශපාලන නායකයෝ එහෙම නැත්නම් මේ ආර්ථික විශේෂඥයෝ එහෙම නැත්නම් මේ සමාජයේ ඉදිරියට ගෙනියන ලද සමාජ මේ සේවකයෝ තාමත් ඔය යන මිමි දඬුවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒක සම්පූර්ණ ව්‍යාපාද කරන චේතනාවක් එතන තියෙන්නේ. හැබැයි මේ චේතනාව හිතලා ගන්න එකක් නෙවෙයි. කවුරක්වත් එහෙම Tamanට දැන දැන දැක දැක චේතනා කරලා කරදර කරගන්න කැමති නැහැ. එහෙනම් මේ ඉර ඇඳිලා තියෙන්නේ මේ ක්‍රමයේ යෙදිලා තියෙන්නේ පදනම රාගේ නම් කවදාක සුගතියක් නැහැ. කවමදාකවත් හොඳ තැනකට යෑමක් නැහැ. ඉතින් මේක අර රාගේ ප්‍රහීණය කළා වූ ප්‍රහීණය පිණිස කටයුතු කරන ඇත්තනම් උත්සාහයක් ගන්නවා මේක තමයි මේ ධර්මයේ තියෙන ගැඹිරත්වය මේක අපි කවදා හෝ තේරුම් ගන්න ඕන තේරුම් ගත්ත දවසේ අපිට ඒ yaadena සැපක් නැත්නම් yaadena දුකෙන් ගැලවීමක් තියෙයි කියලා නමුත් පෘථග්ජනයට හරීම වෙහෙස කර තත්වයක් මේකෙදි තියෙනවා ඒ මොකද යත්තන තාමවත් ඒ ලෝකයේ සම්මත ක්‍රමයේ හැටියට ලබා ගන්න ඕන සැප ලැබිලත් නැහැ නමුත් ලබාගත් ඇත්තෝ හෝ උද්ධාදී උත්මන්වාසල කියනවා මේ රාගය ජයග්‍රහණය කරනවා කියලා කියන්නේ දුකක ජයග්‍රහණයක්. එහෙම නැත්නම් ඒක මේ ව්‍යාබාධක ජයග්‍රහණයක් කියලා. ඒ කිය මිනිස්සු දෙලොක් අතර හිර වෙලා ඉන්නේ. Tamanට අවශ්‍ය මූනික අවශ්‍යතාවලුත් නැහැ. ඒ සඳහා කොච්චරද උත්සාහ කරනවා උත්සාහ කරමින් ඒකට ළඟා වුණත් අන්තිමට ඇති වෙන්නේ ආබාධයක් නිසා ඒ දෙකොණපත් වෙන පන්දමක් අංගේ දෙකොණ පන්දමක්පත් වුණා වගේ තමයි මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය අපේ අටුවාවේ විස්තර කරලා පෙන්නනවා මේ පෘථග්ජනයා කියන සතා එනතම මේ ලෝකයා ඒ මිනිස්සු ඇත්තටම Tamange ඇහැට බලන්න ඕන යම් රූප ප්‍රමාණයක් තියෙනවා ඒක නොලැබුණොත් ඒ ඇහැ කියන ආයතනේ පවත්වන්න බෑ කන කියන ආයතනේ පවත්වන්න යම් ප්‍රමාණයක් සද්ද අවශ්‍යයි නාසය දිව කය හිත කියන දේවල් වලට අරමුණු යම් ප්‍රමාණයක් අවශ්‍යයි ඒව නැතුව මේ මූලික අරමුණු ටික නැතුව යාතන පවත්වන්න බෑ. ඉතින් ඒක ඒ කය ඒ අරමුණු වලට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ගෝචර කළ යුතු මූලික අරමුණු ප්‍රදේශයේ සකස් කර ගැනීම සඳහා කරන ප්‍රයත්නය මානසිකයි. ඒක කාටවත් එපයි කියන්න බෑ. ඒක තියෙන්න ඕනේ. අපි අනිත් පැත්තෙන් බැලුවොත් මිනිසෙකුට ආහාර ටිකක් තියෙන්න ඕනේ. කැම ටිකක් තියෙන්න ඕනේ. ඉන්න ලැබුම් ගයක් තියෙන්න ඕනේ. බෙහෙතක් ලෙඩකට බෙහෙතක් තියෙනවා. ඉතින් ඒ ටික එපයි කියලා කිව්වොත් එහෙම ඒක මේ රාග සම්බන්ධ කතාවක් නෙමෙයි. එතකොට මානසිකත්වයේ මානසිකත්වේ නැතිලා යනවා. එනිසා යම් ප්‍රමාණයට ආහාර, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, බෙහෙත් අවශ්‍ය කරනවා. නමුත් කොතෙන්ද යනකම් ප්‍රයෝගීතාවචරද කොතනින් එහාට සුඛභෝගී වෙනවද කියන ප්‍රශ්නය පෘථග්ජනයට කප්පකට හිතන්න බෑ. අන්නේ හිතන්න බැරි සතාට තමයි පෘථග්ජනය කියලා කියන්නේ. ප්‍රයෝජනය සලකලා උපයෝගීතාවය සලකලා මෙච්චරක් මට අවශ්‍යයි. මෙතනින් එහාට ගිය ගමන් ඒක මේ ඇබ්බැහියට කරන දෙයක්. ඒක මේ සුඛෝපභෝගීත්වයට කරන දෙයක්. ඒක මේ නිකන් හුදු පාරිභෝගිකත්වයට කරන දෙයක්. ඒක මාන්නක්කාරකමට කරන දෙයක්. ඒක මේ සක්කාය දිට්ඨිය නිසා කරන දෙයක්. ඒ නිසා හුදු ඇබ්බැහියක්. ආස්වාදයේ පිණිස කරන ඇබ්බැහියක් කියන අන්න ඔය තන තේරෙන්නේ නැති කෙනාට තමයි පු탁 ජනය කියලා කියන්නේ. ඒක නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා භාවනා කරගෙන කරගෙන යනකොට මේ රාග ප්‍රහාණය කියලා නොකානොබී ඉන්න එක කරන්න ගියොත් අත්තකිලමතාන යෝගයට වැටෙනවා. රාග ප්‍රහාණය කියලා ඇඳුම් අදින්න නැතුව නැත්නම් සම්පූර්ණ ඕනකට වැඩි මට්ටමට කී ගමන් අත්තකිලමතාන යෝගයට යනවා. ඊට පස්සේ ඉන්න සේනාසනයක මූලික අවශ්‍යතාවයන් ටික නැත්නම් ඒ තමයි ඒ ශ්‍රමණ ධර්ම යෝගාචර ගති සම්පාදනය කරගන්න බැරි වෙනවා. ඒකම ලෙඩට බේත් නැතුව කරන්න බෑ සරුවචන් ආංශෙත් පේසජ්ජක්ඛන්දය දේශනා කරලා තිනවා. ඒ වගේදී සීමාව දන්නේ නැත්නම් ඒ සීමාව පැනපු ගමන් යම් තරමකින් සීමා පැනපු ගමන් පණින ප්‍රමාණයට හා සාපේක්ෂව ආබාධ ඇති කරනවා. හරියට සීමාවට එනකොට දැන් මම ඉන්නේ ප්‍රයෝජනෙ සලකලා කරන ගමනේ මේ ඇති. උපයෝගීතාවය ගැන සලකලා කරන ගමනේ මේ ඇති. මෙතනින් එහාට ගිය ගමන් ඒක අතිශෝක්තියට වැටෙනවා සුඛෝපභෝගීත්වයට වැටෙනවා ඒ වගේම මාන්නකාරකමට වැටෙනවා පාරිභෝගිකත්වයට වැටෙනවා කියලා එක එකනට එක එකනට සීමා කරගන්න බැරිකම භයානක පැතිරෙන භයානක බෝ වෙන රෝගයක් මේ රෝගය හොඳට මතක තියානින්ද මෑත කාලේ බටහිර ලෝකෙ විසින් බෝ කරන ලද්දක් ඒකේ සිංහලයා ඔය ජීතවනාරාමයේ නැත්නම් ලෝමා පායස ඒ වගේ කටයුතු කරද්දී කවදාකවත් වහල් සේවය පාවිච්චි කරේ නැහැ. රාජ්‍ය තන්ත්‍ර ජීවන පහදිලියම ඒකාධිපති ක්‍රමයක්. ඒ මිනිස්සු කෙරුවේ ප්‍රයෝජනීය සලකලා වැඩ කටයුතු කරලා ඉතුරු ටික ආගමට ධර්මයට යොදවනවා. ඊට පස්සේ ඒ જાතියේ ශ්‍රමය ඒ වස්තු අර පොදු දේවල් වලට පොදු කියනකොට ඒතර තිබුණේ බෞද්ධ සංස්කෘතියේ පුදුමාකාර අතිරිත්යක් එකතු වෙන්න පටන් ගත්තා. හැබැයි කවදාකවත් මිනිසයා අතිශෝක්තියට ගියේ නෑ, සුඛෝපභෝගීත්වයට ගියේ නෑ, පාරිභෝගිකත්වයට ගියේ නෑ. ඒ නිසා වාරික්‍රම ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්ප, පූජනීය ස්ථාන, ඒ වගේ බණ භාවනා කරනාට සැලකෙලි හරි ලස්සන ඒ ආර්ථිකයේ තිබුණු ලස්සනම දේ තමයි වස්තුව සමසේ සෑම පන්තිකටම බෙදිලා යන්නේ. ඔය බටහිරේ කරන ක්‍රමයේ තියෙන සම්පූර්ණ සුළු පිරිසක් පුළුවන් තරම් සැප විඳින අතර ඉතාලි විශාල පිරිසක් රාත්‍රියට කන්න නැතුව නිදා ගන්නවා. ඇඳුමක් අඳින්න විල්ලේ වහ ගන්න ඇඳුමක් නැතුව ගත වෙනවා. ළඟින්ට පොලක් නැතුව ගත කරනවා. බෙහෙතට ලෙඩට බෙහෙතක් නැතුව ගත මේ දැක්කට කවදාකවත් ඒ දෙක අතර ඒ වැඩි වැඩි තියෙන එකනට අඩුව තියෙන එකනට දීම ඒක නිකන් නෝන්ජල්කමක් විදිහට සලකනවා. දානය එහෙම නැත්නම් මේ අත්චරියාව නෝන්ජල්කමක් විදිහට සලකනවා. ඒකල කියනවා උඹලට පුළුවන් හම්බ කරන කපල්ලයි කියලා. අපිට පුළුවන් නම් බැරි මොකද කියලා. නමුත් ආර්ථිකය හදලා තියෙන්නේ, ව්‍යවස්ථාව හදලා තියෙන්නේ සූරාකෑම සඳහා. ඉතින් ඒක නිසා මේ මෑත අවුරුදු 200 300 පිළිබඳව ආර්ථික විශේෂඥයෝ කියනවා ආර්ථික විශේෂඥයන් තමයි නියම අයිතිවාසිකමක් තියෙන කියලා මානවයාගේ ඉතිහාසය ගැන සාකච්ඡා කරන්නේ. නිසා පුදුමාකාර තොරතුරු දෙන්න පටන් ගන්න තියෙනවා. මේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේදී මනුෂයා කොච්චර ඒකාධිපතිවාදී එහෙම නැත්නම් කොච්චර අර කැත අදහස් මුළු මානව වර්ගයාටම බෝ කරලා මුළු මානව වර්ගයාම නොමගරින ප්‍රයෝජනෙ සඳහා කාමයේ පාවිච්චි කරපැටි රාගේ පාවිච්චි කරපැටි එනිසා යම් කිසි කෙනෙක් තුල මේ කාමයේ සහ රාගය පිළිබඳව සාතරකමක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වලට අහු වෙනවා. ඒගොල්ලන්ගේ ඇමට අහු වෙනවා. අහු වෙලා දඟලලා දඟලලා දඟලලා මේ සමසේ පොදුවේ බෙදී ආයතු වස්තුව එක කොටසකට Taman කියලා කොටු කරගෙන ඒක දක්ෂකමක් කියලා හිතලා පොහසත්කමක් කියලා හිතලා අන්තිමට එයින් වනසටපත් වෙන අතර විශාල ජනතාවකට ලැබෙන තියෙන පහසුකමත් නැති වෙනවා. මේකේ පිළිබඳ අනන්ත උපදේශ එහෙම නැත්නම් අට කතා වෙච්ච සිද්ධි අපේ ත්‍රිපිටකයේ සරුවචනසගෙන් හරපාලා තියෙනවා. ඒ මේ ගංගක ගහගෙන යන ඇත්කුණක් උඩ වහන කපුටා ඌ කල්පනා කරනවලු මයි මගේ પરම්පරාවට මේ ඇති ඒක නිසා ඌ ඒකෙන් පිට යන්නේ නැතුව ඇත්කුණ කකා කකා ගඟ දිගේ යනවලු කාගෙන්වත් හඳුවක් ඇත්තෙත් නැහැ ඒකෙම ඉන්න පුළුවන් කියලා ඉතින් දන්නේ නැතුව ඇත්කුණ ගඟෙත් කී කෙලවරකට ගිහිලා මොයකට හරහා මුහුදට ගියත් ඌට තේරෙන්නේ නැහැ මේ මම අසරණයි කියන එක. ඌට තේරෙන්නේ මට දැන් ඇත් වෙන කන්න තියෙනවා බොන්න තියෙනවා. ඒ නිසා ඇත්කුණ කක කක යනවා. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් මොහොත මැදට ගියාට පස්සේ ගොඩ බිම නොපෙනෙන තැනට ආවට පස්සේ ඒ වුණත් ඇතා මේ කපුටට හැංගීමක් නැහැ. කණ්ඩ බොන්න තියෙනවනේ. කපුට කියන්නේ කෑමට උපන් සතා. කා කියන තමයි නැගිටින්නේ. උදේ පාර කා කියන තමයි නැගිටින්නේ. එහෙම සතෙක් ඉතින් කකා ගිහලා අන්තිමට ඇත්කුණ කුණු වෙලා ඇට ටික පල්ලෙහාට බැසට පස්සේ දස අතේ පේන ගොඩබිම කොහෙද කියලා බලා ගන්න බැරුව වනසිලා මුහුද මැද කපුටු තටු පහළ වෙනවයි කියලා තියෙනවා. උඩින් ඉර්ධියෙන් යන ඉර්සින්නාන්සලාට පේනවලු මුහුද මැද කපුටු තටු. බලනකොට මේ ඇත්කුණට ලුබ් වෙලා බොල්වල ලොල් භාවය ඇති කරගෙන ගිහිලා සීමා වික්මන Tamanට පීනගෙන ගොඩේන්න බැරි මට්ටම යනකම් ඇත්කුණ දිගේ කකාගෙන ගිහිලා අසරණ භාවයටපත් වෙනවා. ඒ තමයි ඵලගැටිය ගින්නට පයින්නකොට උඩ තියෙන හැම ශක්තියෙම පීනන්න පුළුවන් ශක්තියෙන් පයින්න පුළුවන් ශක්තිය ගින්න රත්තරන් කියලා හිතාගෙන ඒකට පයින්. කොහොම ආසාවෙන් පණින්න එකට ආවරණයක් කරලා තිබ්බත් රිංගගෙන යනවා. ගීල් වල තටු හතරක් තියෙන සතෙක් නම් එක තටක් පිච්චුණා තිතුරු තටු තුනේ ආයෙත් පයින්නවා ගිනට. කකුල් පිච්චිලා කරගඳ ගහද්දී ඉතුරු කකුලෙන් ගිහිලා ඒ ගින්නටමයි පැනින්නේ පැනලා මැරලා යනවා. ඒ වගේ තමයි කාමයට වැටෙන මිනිස්සයා. යාට තේරෙන්නේ නැහැ සීමාවල්. මේක මේ ප්‍රයෝජනෙ සඳහා කරන ටික මේක උපයෝගීතාවයේ සලකලා කරන ටික මේක මේ කෑදරකමට මේක මේ අතිශෝක්තියට සුකෝභෝගීත්වයට කියන සීමාව දන්නේ. ඒ සීමාව Taman විසින් පනව ගන්නවා. එන්නේ එන්නේ එන්නේ කියලා දාගත්තට පස්සේ අන්තිමට සීමාව ඉක්මවල ගියාට පස්සේ බැලුම අපපුරලා ගියා වගේ මේ වගේ අසරණ තත්ත්වවලටපත් වෙනවා. ඒක නිසා මේ කාමය සමහර විටක ක්ලේශ කාම වස්තු කාම වශයෙන් දෙකකට වෙන් කරලා තියෙනවා. සාමාන්‍ය ලෝකයේත් එක සංවේදනය කරන්න පුළුවන් හරිය වස්තුකාමයට තමයි වැටෙන්නේ. මොකද ආර්ථික විශේෂඥට අහුවෙන්නේ වස්තුකාමේ විතරයි. එයා මේ කාමයේ ඇති කිරීමට අවශ්‍ය කරන වස්තු තියෙනවා. ඒ ඇහැ පිනවන, කන පිනවන, නාසය පිනවන, දිව පිනවන, කය පිනවන, මන පිනවන. ඒ වස්තු ගොඩාක් තියෙන එකන පොහසත් කියලා කියනවා. ආර්ථිකව ශක්තිමත් කියලා කියනවා. ආර්ථිකය ස්ථාවරයි කියලා කියනවා. ඒ වස්තු නැති කෙනා දුප්පත් කියලා කියනවා ආර්ථික ස්ථාවරයක් නැහැ කියලා කියනවා ආරක්ෂාවක් නැහැ කියලා කියනවා නමුත් සරුවචන් වහන්සේ නාම පැත්ත රූප පැත්තේ විතරක් නෙවෙයි මේ ප්‍රශ්නේ වර්ණගන්නේ නාම පැත්තේ උත් වර්ණගන උන්වහන්සේ කියනවා ක්ලේශකාම කියලා જાතියක් තියෙනවා ඒ ක්ලේශකාම වල තියෙන්නේ මේ වස්තුවට ආරූඪ වෙච්ච නැත්නම් වස්තුව මාර්ගයේ තමන් තුළ ඇති කර ගන්නා මාන්නේ මට මෙච්චර වස්තුව තියෙනවා කියන මාන්නේ මට මේ මේ බලාධිකාරී තියෙනවා කියන මාන්නේ ඒක කෙලෙස් හරහා ක්‍රියාත්මක වෙන්නේ අර වස්තු තමයි ඒක නියෝජනය කරන දේ. මේ දෙකෙන් සාමාන්‍ය සම්මත ලෝකේ ඉන්න කෙනා වැඩි කාම භෝගියෙක් වැඩි කාම වස්තු ළඟ තියෙනවා කියන රූප ධර්ම හරහා තමයි මේ ධර්මතාවය තේරුම් ගන්නම සරුවචනංච උත්සාහ කරනවා මේ වස්තු කාමයට වැඩිය උත්තාම භයානකයි ක්ලේශ කාමී කියලා. අපි කොච්චර විචිත්‍රව සකස් කරගත්ත ලෝකික ජීවත් වුණත් අවශ්‍ය බැඳිලා තියෙන අපි ඒ වස්තු වලට මේ අපේ රුචි අරුචිකම් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. තමන් තමන්ගේ රුචි අරුචිකම් සන්තරපණය කිරීම තමයි කරන්නේ. ඒ සඳහා වස්තු දඩවීම කරගන්න. ඒක නිසා යානි චිත්‍රානි ලෝකේ යම්තාක් විචිත්‍ර ලෝකයක් තමයි මවාගත්තත් ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ ලෝකේ විචිත්‍ර වස්තු කොච්චර තිබ්බත් පුරුෂයාට රාගය වෙන්නේ Taman කැමති සංකල්ප ටික තමයි. මම මේකට කැමති. මම මේකට කැමති නෑ. ඒ නිසා තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති චන්දං කියලා බුදුන් සඳහන් කරලා තියෙනවා. මේ ලෝකයේ කාමවස්තුන්ගෙන් විචිත්‍ර වෙච්ච ලෝකයක් තිබුණත් පුරුෂයා ඒ වස්තු වල වස්තු දිහාවට ඇති කරගත්ත තමන්ගේ සංකල්ප වල තමයි ප්‍රේම කරන්නේ. ඒ නිසා ලෝකයේ තියෙන විචිත්‍ර වස්තු ඔය තිබිච්චාවයි. ඒක ඒ විනයනේ කරන්න මේ පාලනය කරන්න ඕනේ අතිත්ත දීරෝයි ධීර පුරුෂයා තමන්ගේ කාම ඡන්දේ විතරක් විනයනේ කරනවා. කාමච්ඡන්දේ විනයනේ කළොත් කාමච්ඡන්දේ හික්මව ගත්තොත් කාමච්ඡන්දේ කීකරු කරගත්තොත් බාහිර ලෝකේ වස්තු වලින් යාව මත් කරගන්න, මන්මත් කරගන්න තියෙන අවස්ථාව අඩුයි. එහෙම නැතු මේ බාහිර ලෝකේ හතරස් කිරීමෙන් මට්ටම් කිරිල්ලෙන් මිනිස්යාගේ කාමයට හික්මීමක් ලබා දෙන්න අමාරුයි. ඒ නිසා අපි <clears throat> ආර්ථික ක්‍රමයක් හොයලා වස්තු සමසේ බෙදලා දුන්නත් එහෙම නැත්නම් ඒ දේවල් කෙරුවත් මේ මිනිස්යා තුළ තියෙන දුක ව්‍යාබාධ ගතිය කොහොමඩක්වත් නැති කරන්න බෑ. එක එකනාගේ වස්තු වල තියෙන රුචිකත්වය, එක එකනාගේ තියෙන ප්‍රියමනාප ගතිය, අප්‍රියමනාප ගතිය සහජාසයෙන්ම ගේන දෙයක්. ඒ පුද්ගලයා මේ වස්තු හරහා නැත්තම් මේ කාම වස්තු හරහා, වස්තු කාමයේ හරහා අර තමන්ගේ සංතරප සංතර සංකල්ප සංතරපණය කිරීම තමයි කරන්නේ. ඉතින් ඒ නිසා කවදා හෝ මේ පුද්ගලයා තමන්ගේ මේ රුචි අරුචිකම් අනුවයි මේ නහය පිටගත්ත ගුණෙක් වගේ තමන් ඇදිලා යන්නේ කියලා මේ රුචි අරුචිකම් ටික පාලනය කරගන්නකම් ලෝකෙ කොච්චර බාහිර පැත්තේ විනයනය කරත් හික්මීමක් ඇති කරත් ආම්බාම් කරගත්තත් ඒක ඉවරයක් වෙන්නේ නැති නිසා ඒසා විශාල ආදීනව රාශියක් සහිත කාමය දක්වණ්ඩයි කාමයේ ආදීනව දැකලයි කෙනෙක් මේ ගඟ දිගේ ඉහළට පීනන්නසේ අනික් සියලු දෙනාම සැප සොයාගෙන යද්දී තද්ද බල අත්කලමතාන යෝගයට යන්නේ නැතුව තද බල කාමසුකල්ලි කාණට කරන්නේ නැතුව මැදමාවත තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් කිසිම විදියකට යෝගාවචරයට හිතා ගන්න බෑ. ඇයි මේ යෝග ජීවිතය ගත කරනකොට මධ්‍යස්ත මට්ටමකට එන්න ඕන වෙන්නේ කියලා. මේක ඕනකට වැඩිය සුකොබුව කරගත්තොත් නිකම්ම නිකන් මේ තමන්ගේ පිට කසා ගැනීමක් වෙනවා. ඊළඟ හිතර වට ගැනීමක් වෙනවා. උනට දුක් දෙන්න ගත්තොත් මේ ගමනේ යන්නත් බෑ. ඒ නිසා යම් ප්‍රමාණයක ප්‍රයෝජන සලකලා වස්තු ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මේ වැඩපිළිවෙල යන්නේ මේ රාග ප්‍රහාණය. රාග විනේනේ කිරීමේ වැඩපිළිවෙලක් කියන එක තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව ඒ මදමාවතෙන් පිට ගිය හැම අතුරු මාවතකදීම ඒ චපලකම නිසා ඒ වංක ගතිය නිසා එක තැන කරකැවෙන ගතියක් එනවා. ඒක නිසා යෝගාවචරයන් අතර හුඟා කිහිල මට්ටමේ ඉන්න එකන මැද මාවතට එනවා. හුඟා පහළ මට්ටමේ ඉන්න එකනත් මැද මාවතට එනවා. ඒකෝට පුදුමාකාර සමජීවිකතාවයක් මේ යෝග ජීවිතය තුළ තියෙනවා. ආර්ථික මට්ටම්, කුල ભેද, තරුණකම, වයසකකම, දැනුම, සීරම මෙතෙන් ආවට පස්සේ නිවන නොවුනට ඒ ඒ ඒ සමාජය තුල අර නිවනක තියෙන්න පුළුවන් නිවන කියලා කියන ඇතුළත දෙයක් නේ මේ බාහිර සැකස්ම සකස් වෙන්න පටන් අර ගන්නවා ඒ තුල ඇතුළත තියෙන සමජීවිකතාවය තුල එහෙම නැත්නම් මේ සාමයේ තුල එනිසා සර්වචනාංශයේ මේ භාවනා කරන අතර තියෙන සාමය ඉතාමත් මගේ කරලා තියෙනවා සමග්ගාණන් තපෝසුකෝ කියලා. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ මේ විකෘති කාමේ නිසා නැත්නම් කාමේ සඳහා ඇති මේ විකෘති ආශාව නිසා Tamanටම ව්‍යාබාධ වෙන බව දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට කාමයේ ජයග්‍රහණය විතර අහේනි කර දෙයක්. පුද්ගලයාට අහේනි කර දෙයක් ඇත්තේ නැහැ. එයාට ලැබෙන්න ලැබෙන්න ජයග්‍රහණ ලැබෙන්න ලැබෙන්න එන්ට එන්ට එන්ට එන්ට අර ගින්නට පයින්. එහෙම නැත්නම් මේ පළඟට ගින්නට පයින්නකොට ආලෝකයට ලඟ වෙන්න ලඟ වෙන්න ගිනි කන වැටෙනවා වගේ දිගින් දිගට දිගින් දිගට ජයග්‍රහණය හරහා කෙලෙසීමකටපත් කරනවා. ඒක ඔය මහනිදාන සූත්‍රයේ හරි ලස්සනට සරුවච්චස්සේ පෙන්නලා තියෙනවා. යම් කිසි කෙනෙකුට තණ්හාව තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ තණ්හාව කියන්නේ අසන්තෘප්ත ජවයක්. අසංවිධිත ජවයක්. ඔක පරිවේෂණ තෘෂ්ණා විදිහට එලි දකින්න. එයාට මොනවා හරි නිෂ්පාදනය කරන්න හිතෙනවා. එහෙම නැත්නම් මේ හදන්න හිතෙනවා මේට වැඩිය සැපසෙවීම සඳහා. පරිේෂණ තණ්හා නිසා පරිේෂණය කියනවා මේකට සමානව පරිේෂණ තෘෂ්ණාව කියලාත් කියනවා. දසමාර සීනා පෙන්වනකොට කාමාතේ පඨමා සීනා ဒုတိ ය ආරති වූචිති තතිය අරති මේ තණ්හා කියලා කියනවා. කාමයයි තණ්හාවයි කියලා පළවෙනි සීනාවත් තණ්හාව කාමය තුන්වෙනි සීනාව තණ්හා පෙන්වනවා. ඉතින් අටුවාචාර්ය වංශලා කෙනෙක් පරිේශන තෘෂ්ණාව කියලා. ඉතින් අද හැදෙන ළමයි ගත්තොත් අද විශ්වවිද්‍යාල ගත්තොත් අද උගන්වීම ක්‍රම හැටියට මේ පරිේශණය කියන එක විශාල බොහොම නම්බුකාරයි එහෙම නැත්නම් බොහෝම ප්‍රගතිශීලී උනන්දු දෙයක් විදිහට පෙන්වන නිසා හැම කෙනාම පරිේශන කරයි. සර්වඥාන්සේ පෙන්ලා දෙන තන පරිේශනේ හටගන්නේ තෘෂ්ණාව නිසායි. ඒ කියන්නේ වර්තමාන මොහොත සතුටු නැහැ. මේ දී ඇති தત્ත්වය හරි නැහැ. නිසා පරිේශනේ පටන් ගන්නවා. ඉතින් වැඩි පරිේශනට පෙළඹෙන්නේ වැඩියෙන් අසන්තුෂ්ත කර தત્ත්වය ඇති කෙනා. මේ දැන් තියෙනක හොඳ නැහැ. එහෙම මේ මම දැන් මෙතන කියන එක මොකද්ද අඩුවක් ඒ අඩුව වැඩි වෙන්න වැඩි වෙන්න ඊගාව චිත්තක්ෂණය මේට වඩා හොඳ කිරීමේ පරිශන කරන්න පටන් ගන්නවා. පරිශන කරන්න පටන් ගන්න පටන් ගන්න ප්‍රමාණයට ලාභ වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද පරිශන වලටම ග්‍රාන්ට්ස් නිකම්මත් දෙනවා. ඒකයි ලෝකේ තියෙන හැටි. ඒ පරිශන දිහා බලන්න ඒවා යොමු වෙන පැත්ත ඒක අන්තිම භයානකයි. ඉතාමත්ම භයානක පැති වල තමයි මේ වැඩියෙන්ම ග්‍රාන්ට් සම්බෙලා තියෙන්නේ. මට මතකයි අපි ගිය පාර ඔය සුබදරාමේදී දොස්තරු දෙන්නෙක් එකතු කරන අපි සාකච්ඡාවක් තිබ්බා. ඒක දොස්තර මහත්තයා ප්‍රසිද්ධ කරා. ස්වාමීන් වහන්සේ මේ මේ පැති වලට කවදාකවත් ග්‍රාන්ට්ස් නැහැ. මේ මේ පැති වලට හැරෙන්න ඉසලා ග්‍රාන්ට්ස් දෙනවා. ඒ වගේම වෙන්නේ මොකද්ද ඒගොල්ලන්ගේ ජාත්‍යන්තර නැත්නම් মালටි මිලියන් মালටි ජාතික කම්පැනි නිෂ්පාදන විකිණන පැති වලට ඕන තරම් ලාභ හම්බ වෙනවා. ලාභම ඕනේ නැහැ ඉතින්. පරිේශණය සඳහා ග්‍රාන්ට් එකක් හම්බුනා ලාභයක් තමයි. ඒ විදිහට තෘෂ්ණාව නිසා පරිේශණ වලට යනවා පරිේශණ ගියම ලාභ ලැබෙන්න පටන් ගන්නවා. ලාභ හම්බුනාට පස්සේ මේ පුද්ගලයාට කාලයකට පස්සේ හම්බෙච්ච මේ ලාභය නිසා විනිශ්චය කිරීමේ ලොකු අවශ්‍යතාවයක් එනවා. කොයි කොයි කෙනාට කොයි කොයි කුට්ටි කඩනවද කියන එක. අර තෘෂ්ණාවෙන් පෙරිලා පරිේශණ නොකර ලාභ නැති වෙන්න වෙලාවෙදී Tamanටවත් කුස පුරව ගන්න බැරි පිට. මිනිස්සයාට තෘෂ්ණාංශ පරිශන කළ පරිශනෙන් ලාභ හම්බුනාට පස්සේ මේ විනිශ්චය ඒ පුද්ගලයාට දරා ගන්න බෑ. මේ නිසා ඒ පුද්ගලයා ඒ වස්තුවට අජෝසනය කරන ඒ බැස නිමග්න වෙන්න පටන් ගන්නවා. තමන්ට ලැබිච්ච මේ අතිරේක ලාභය දරා කියා ගන්න බැරිය බැරි ඒ නිමග්න වෙන්න පටන් ගන්නවා මේ අජෝසන නිසා පරිග්ඝහ නිකන් බහිරවය මේ ඒකට මේ මේ ආව ආරූඪ වෙනවයි කියලා කියනවා. එහෙම නැත්නම් බහිරවය අල්ලගත්තා වගේ ඒ වස්තුව දලසේ බදා ගන්නවා. ඉස්සල බැහැගෙන එහෙම බලාගත්තට පස්සේ ඒ පුද්ගලට විනිශ්චය කරන්න සිද්ධ වෙනවා. මේක ආරසා කරන්න ඕනේ. ඒ වගේම අකමැති කෙනෙකුට නොයන්න ඕනේ. ඒ නිසා ඇති වෙන මේ විනිශ්චය තුළ ආරක්ෂාව සහ විනිශ්චය තුළ ඒ මනුස්සයා තුල කවදාකවත් නැතිවෙච්ච අමනුෂ්‍ය ගති ටිකක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අතිරේක ලාභයක් ලැබෙනවා. ලැබුණාට පස්සේ ඒ පුද්ගලයා ඒක මේ බාහිර වෙයල්ලා ගත්තා වගේ අල්ලගෙන එයා හිතනවා මේක විනිශ්චය කිරීමේ අයිතිය මට තියෙනවා ආරක්ෂා කිරීමේ අයිතිය තියෙනවා මේ ආරක්ෂා විනිශ්චය නිසා ඒ නිසා ආරක්ෂා විනිශ්චය හේතු ඒ මනුස්සයා ඒ ආරක්ෂා විනිශ්චය හේතු නිසා ඒ මනුස්සයා කි මෙයාට දඬුවම් කරන්න ඕනේ මෙයාට මේ දේ කරන්න ඕනේ ආදි වශයෙන් දණ්ඩ දාන කලහ විවාද සත්තු දාන දිගට කවදාකවත් අම්මා මුත්තා කාලේ ඇති කරපු විදිහේ කෙලස් පද්ධතියක් ඇති කරගන්න. ඒ නිසා සාර්ථකත්වයේ හරහා තණ්හාවේ සාර්ථකත්වයේ හරහා ඒ මනසට ඇති වෙන මේ දේ මනස හීනකින් අත හිතපොත නැති විදිහට ගිහිලා අනුන් පිළිබඳ විනිශ්චය කරන්න ගිහිලා අනුන් තමනුත් විනිශ්චය කරගෙන මහා වනසකටපත් වෙනවා ඒ නිසා මේකේ අනිත් පැත්ත වෙනවා තණ්හාවේ ඇති කරන පරිේශනේ ලාභ නැති වෙනකොට ද්වේෂය හරහා. ලාභ ලැබෙන්න ලැබෙන්නත් කවම කවදාකවත් සන්තුෂ්ත භාවයකටපත් වෙන්නේ. අසන්තුෂ්තව මැරලා යන ලෝකයක් තියෙන්නේ. ඒක නිසා කොතන මේ මිනිස්සයා Tamange සීමාව මම දැන් ඉක්මවලා තියෙන්නේ මට දැන් කරගන්න බැරි වැඩක් වෙන්නේ කියන එක Tamangeම ඥාණයට වැටෙනවා කියන එක තෘෂ්ණාව පදනම් කරන මනුස්සයෙකුට කවදාකවත් සිද්ධ වෙන්නේ වෙන කෙනෙක්ට වෙන කෙනෙකු උපදේශයක් ලබා ගන්නවකට යාට ඉතනේ යාට ඉතනේ ජීවිතයේ පුදුමාකාර සාර්ථකයි ඒ නිසා මේ මච්චරියෙන් මසුරුකමෙන් ආරක්ෂාව සලසන්න හදනකොට ඒ මිනිස්සුන්ට වෙන දේ ඒ මිනිස්සයා ඉන්න තැන මොකක්වත් මතක නැහැ. ඒක නිසා මේ තෘෂ්ණාවමයි ਸਰවචනාංශයේ සංසාර දුකට ප්‍රධාන හේතු වශයෙන් පෙන්වන්නේ. දුක්ඛ සත්‍යයේ සමුදය සත්‍ය පෙන්වන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් මේ තෘෂ්ණාව තුන් කොටසකට කඩලා ඒකල සරුවචනන්සේ බොහෝමත්ම ප්‍රසිද්ධියේ කිසියම් පැකිලීමක් නැතුව තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං මේ තෘෂ්ණාවම තමයි මේ ලෝකේ ඇති වෙන තා දුක් වලට හේතුලා තියෙන්නේ තෘෂ්ණාවමයි මේ මුළු ලෝකේ බය සියලු කෙලෙස් වලට මුල් වෙලා තියෙන කියලා වෙන විදිහකට කියනවා නම් අපිට එන තාක් දුක් එන්නේ අපි ප්‍රේම කරපු කෙනා හරහා. අපිට එන තාක් බය එන්නේ අපිව ප්‍රේම කරපු අය හරහා. කවදාහකවත් දුකක්, කවදාහකවත් බයක් නොදන්න මධ්‍යස්ථ පුද්ගලයකින් හෝ වෙන කෙනකින් එන්නේ නැහැ නිසා ඒක අර ඉස්සල්ලාම කියපු විදිහට රාගයෙන් රත් වෙලා රාගයෙන් අභිභූත වෙලා රාගයෙන් පරියාදීන වුණාට පස්සේ තමන්ගේ දුක පිණිසපස චේතනා කරනවා වගේ මේක තේරුම් ගන්නකොට හුඟක් පමණයි. අපේ සිංහල රාජාවලිය විස්තර කරලා කියලා තියෙනවා 146ක් රජවරු මැරලා තියෙන්නේ පුතාති. මේ යුවරජකම ජීව පුතාට තාත්තගේ රජකම හම්බ වෙනකන් ඉන්න බෑර හම්බෙච්ච අධිකාරී ශක්තියෙන් එකම දේ කරන්නේ ඒ තාත්තා මරණය දාන. ඒ සිංහ අපේ සිංහ බහුව කතාව පටන් ගන්න ඉතතනින්නේ. ಜಾති ලේවලම තියෙන ඕක තියෙන්නේ. ආ වෙලාව මෙතලා කුවේනිට වැඩි දුන්නේත් ඒ විදිහටමයි. ඉතින් අපි කියනවා අපිට අසාධාරණකම් කරනවා කියලා පිට જાතිය. මොකක්වත් ඕන නැහැ මේ ලේවලම තියෙන්නේ. අවස්ථාව ලැබුණාට පස්සේ තමන්ගේ විනාශ කරන්නේ කවුද කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ තරම් මත් වෙන ගතියක් මේ රාගයේ තියෙනවා. ඒ නිසා මේ රාගය කියලා කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි එකක්. ඒ කියන්නේ රාගේ සම්පූර්ණ ප්‍රහාණය කිරීම පිණිස අත්කලමතාන යෝගයට ගියොත් සරෝජනසේක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම රාගයට ඇතිවෙන්න සරුංගල් අරින්න පිම්බෙන්න පිපෙන්න දුන්නොත් කාමසුකල්ලි කාණුවට යනවා මේ දෙක අතරමැද මධ්‍යම ප්‍රතිපදා තෝරනවා කියන එක ਸਰවචනාංශයේ සක්සුදක්ෂයි කියනවා කිසිම දවසකද කිසිම කෙනෙකුට තමා වශයෙන් නම් කල්පනා වෙන්නෙම නැහැ කියලා. මේක මේ මැද මේකයි කියන එක හරියටම තමයි සෞඛ්‍ය සම්පන්න තත්ත්වය මේකයි කියන එක මොනම තාලෙන්වත් වෙන්නේ මොකද මේ රාගය අන්ධ කරන අඥාන කරන අචක්කු කරන ප්‍රඥා නිරෝධික නිබ්බාන අනිත් පැත්තට යන දුක ඇති කරන ධර්මය. රාගයේ මූණට වැලි ගහන වැඩක්. ඒ නිසා මනුස්සයාට ඇත්ත ඇති හැටි මොනම තාලෙන්වත් පෙන්වන්න තියෙන ගතිය රාගයෙන් නැති කරනවා. ඇහැට වැලි ගහනවා, අන්ධ කරනවා, ප්‍රඥාව නිරෝධනය කරලා දානවා. මේ මනුස්සයාට තියෙන මේ දෙපැත්ත සමබර කිරීමේ ශක්තිය මොනම තාලෙකවත් මේ අපි කියනවා රාගය අන්ධයි කියලා මේ තත්ත්වයටපත් වුණාට පස්සේ මනුස්සයාට මොනම විදිහකින් තේරෙන. ඒකට බලන්න අපි කල්පනා කරලා බැලුවොත් කොහොමද රාගේ සම්පූර්ණයෙන් අයින් කළත් බෑ. සම්පූර්ණ වැඩි කරලත් බෑ. මැද කියන එක කවදාකවත් Tamanට සුවම්බු වශයෙන් අවබෝධ වෙන්නේ නැති ලෝකෙක යම් කිසි කෙනෙක් රාගය ප්‍රහාණය කරන්න පෙළඹුණා කියන එක නිවන වගේම දක්ෂ දෙයක්. නිවන වගේම ගරු කටයුතු දෙයක්. මොකද ඒක එසේ මෙසේ මේ ගොනුවක් නෙවෙයි. ලක්ෂ කෝටි ගණන් නැත්නම් 90කටත් වැඩි 99කටත් වැඩි පිරිසක් රාගය වර්ධනය කිරීම පිණිස ප්‍රයත්න කරද්දී යම් මිනිසෙක් ස්ත්‍රියවක අපුරුෂයෙක්ව පැවිදිව උපවිදිව බුද්ධඝම වේවා අබෞද්ධ වේවා බටහිර ලෝකේ වේවා ඉන්දියා ලංකාවේ වේවා ආසියා කරේ වේවා එමන සමේ රාගය පිළිබඳව කාරණා කාරණා දැනගෙන මේකට රණ්ඩු කරලා බේරන්නත් බෑ පොහොර දාලා බේරන්නත් බෑ මේකේ මැද මාවත තෝරා ගැනීම සඳහා ගන්න ප්‍රයත්නේ ඒකාන්තයෙන්ම අසාර්ථක ප්‍රයත්නයක් පටන් ගන්නකොට ඒකාන්තයෙන්ම අසාර්ථක ප්‍රයත්නයක් බොහෝ වැරදි කිරීමෙන් බොහෝ උත්සාහ කිරීමෙන් තමයි ඒ මැද මාවතට පෙළඹෙන්න පුළුවන් ගතියක් ඒ මනසට පෙළඹෙන්නේ ඒක නිසා එවැනි මාවතට වැටිච්ච මිනිස්සුෙකුට පවා වඳින්න වටිනවා සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලා කියන්නේ ඒ පුද්ගලය තුළ තියෙන මේ සුපටිපන්න භාවය ඒ පැවිද්දත් එක්ක එකක් නෙමෙයි හැම පැවිද්දම මේක සුපටිපන්නයි කියලා කියන්න බෑ නමුත් යම් කිසි කෙනෙක් මේ රාග ප්‍රහණයට ගියා නම් ඒ මනුස්සයා සුපටිපන්නයි. එනිසා සුපටිපන්න භාවය පැවිදි උපවිදි බව ස්ත්‍රී පුරුෂ බව කියන මේ සම්මුතිය නෙවෙයි තියෙන්නේ යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් කෙනෙක් Tamanට ව්‍යාබාධ වෙනවට කැමති නැත්නම් අනුන්ට කරදර කිරීමට කැමති නැත්නම් දෙපාර්ශවයටම කරදර කිරීම කැමති නැත්නම් ඒක එක එක්කරාට ආධාර උපකාර කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ Tamanගේ රාග ප්‍රහාණය පිණිස කටයුතු කරන්න පෙළඹෙනවා නම් මිච්ඡර මේ රාගේ ගොජ දාද්දි මේ මේ රාගය නාශනුවක් දාගත්ත මීහරකෙක් ඇදගෙන යනවා වගේ අපිව ඒ නරක දේවල්ට ඇදගෙන යද්දී මධ්‍යම ප්‍රතිපදාව සඳහා කටයුතු කරනවා නම් ඒක තමයි සුපටිපන්න ගුණයේ විදියට ශාසනය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනෙකුට කියන්න පුළුවන් සතුට වෙන්න පුළුවන්. අපි තාම නිවන දැක්කේ නැති උනාට වැඩේ කෙලවර කරේ නැති උනාට අපිට පෙනිලා තියෙනවා. අපිට දැනිලා තියෙනවා. අපිට ඇඟිලා තියෙනවා. මේ රාගේ මැදමාවත තෝරනවායි කියන එක කවුරුත් තෝරපු එකක් අපිට හරියන්නේ නැහැ. ඒක ක්‍රමයෙන් එහෙම නැත්නම් බුදුහාමුදුරු ඇඳලා දීලා ප්‍රතිපදාව හරහා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගෙවම් කරගෙන යන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ සම්පූර්ණ මානසික අවුලකට එහෙම නැත්නම් කායික අවුලකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ භාවනා ලෝකේදී ආ බලනකොට පේන්න තියෙනවා ඒ භාවනා ලෝකයට යන තාමත්ම සුළු පිරිසයි පිරිසකුයි මේ પરමාර්ථය පැහැදිලි කිරීමකට වටිනාකමක් දෙනවා. මේ පටි මේ પરමාර්ථයේ පැහැදිලි වීමත් කරගෙන කරගෙන යනකොට තමයි සිද්ධ වෙන්නේ. කවදාහකවත් පටන් ගන්නකොට සිද්ධ වෙන්නේ ඔය මිලින්ද පඤ්ඤායකේ ඒ මිලිඳු රජතුමා නාගසේන මහරතන් වහන්සේගෙන් අහන අහන අහන ප්‍රශ්නෙට ඉතාමත්ම දක්ෂ පිළිතුරු දෙනවා. පිළිතුරු දීලා ඒ මේ මිලිඳු මහරතන් වහන්සේ නාගසේන ස්වාමීන් වහන්සේ සරණ යන්නේ. නමුත් පුදුමයටපත් වෙනවා කොහොමද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර මේ දැනුමක් රැස් කරගත්තේ ඔබ වහන්සේ කොහොමද මේ වාදාභිමුඛ වුණේ කොහොමද මෙච්චර පිරිසුදු තත්ත්වයටපත් උනේ කියලා අහනවා ඔබ වහන්සේ මේ බුද්ධාගම හරහා මේ පැවිද්ද හරහා මේ සීල සමාධි ප්‍රඥා හරහා මේ පිරිසුදුකමට ආවනම් ඔබ වහන්සේ මේ පෙළඹුණේ මෙහෙම පිරිසුදුකමක් පරමාර්ථ වශයෙන් දැකලාද මෙහෙම પરමාත්‍යක් හිතේ ඇතුවද කියලා මහා මිල් නාගසේන ස්වාමීන් වහන්සේ කියනවා මට කිසිසේත්ම පුංචි කාලේ මගේ හැඟීමක් තිබුණේ මේ රාගය ප්‍රහාණය කළ යුතුයි රාගයේ කාන්තෙන් ව්‍යාබාධ පිණිස හිටිනවා මේ රාගය දුරු කිරීමටයි මේ කටයුත්ත කරන්න කියලා හැඟීමක්වත් මට තිබුණේ මගේ අම්මයි තාත්තයි කියලා මම පන්සලට බාර දුන්නා පන්සල බාර දුන්නා පස්සේ ආම්දුරු ඉදලා දීලා අතු ගාපන් කිව්වා මම අතු ගෑවා ආම්දුරු පඩිකන් ටිකක් දුන්න හොදපන් කියලා මම හේතුවා ඊට පස්සේ ආමසු කිව්වා සාමනීර බණ දහම් පොත කියවපන් කියලා කියෙව්වා. ඊට පස්සේ මාව සාමනීර කරා. මම දන්නේ මොකද්ද මේ මේ මේ කරන වැඩේ කියලා. ඒ ටික කාලයක් හිටියා පස්සේ මම උපසම්පදා කරන්න ඕන කියලා පොත කිව්වා උපසම්පදා කරා. ඒත් දන්නේ. ඊට පස්සේ ගොඩාක් භාවනා කරනකොට තමයි මට තේරුනේ මේ සේරම කෙරලා තියෙන්නේ මෙන්න වගේ උත්තරම පරමාර්ථයකට කියලා තේරෙනකොටත් මගේ ගමනේ සෑහෙන ගිහිල්ලා. කවදාකවත් මේ වගේ තැනකට මම යනවා කියලා ඉල්ලේ දැකලා නෙමෙයි මම ගියේ. වෙන විදියකට කියනවා නම් මේ ආධ්‍යාත්මික ගමනේ පරමාර්ථයත් විපරිණාමයටපත් වෙනවා. නিত্য වූ ස්ථිර වූ පරමාර්ථයට යන ගමනක් මේක නෑ. කරගෙන කරගෙන යනකොට තමන්ගේ පරමාර්ථය තමන් එල්ල වෙලා එල්ල කරන දේ දවසින් දවස දවසින් දවස අලුත් අර්ථකථන වලට එන්න පටන් ගන්නවා. ඇත්තම කියනවා නම් ඒ පරමාර්ථය පිළිබඳ තියෙන ආස අතහැරිච්ච දවස තමයි නිවන් ලබන්නේ. මේ ප්‍රශ්නේ බලපාන්නේ යෝගාවචරය. භාවනාවට ආපු නැති කෙනෙකුට මේක කිව්වනම් හැම එක එකක්වත් එන්නේ නැහැ. ඒක 100 200ක් විශ්වාසයි. මොකද හිතාන ඉන්නේ මේ නිවන ලැබුවට පස්සේ මොනවදෝ බර එක්කෝ රත්තරන් මේ මේ විමනක්. නැත්නම් රත්තරන් ඉන්නේ මගේකින් උඩට ගියාට පස්සේ දිලිසෙන තනක්. ඒ වෙනතම මේ අභිඥා එහෙම නැත්නම් මේ සුව සේවාවල් මේ විකාර දේවල් වගේ දාලා තියෙනවා හැබැයි ඒව නැත්තම් මේ කට්ටිය එන්නේ නැහැනේ ඒ නිසා ඒවා තියෙන්න අරින්න ඒකෙන්ට හැප්පෙන්න යන්න එපා. ඔය කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අරගන්න නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා. ඒ බලාපොරොත්තු යමක් තියෙනවනම් ඒ සියලු බලාපොරොත්තු Tamanට ව්‍යාබාධ පිණිස හිටිනවා. ඉන් කොහොමද මෙච්චර ලෝක කැපකිරීමක් කරලා කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්ත්‍ය අතහැරලා කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවර්ත්‍ය අතහැරලා සියල්ල කැප කරලා ආවට පස්සේ ඒ යෝගාවචරය කවදා හරි තේරුම් අරගත්තොත් මට දැන් කැප කරන්න වෙන්නේ මගේ රුචි අරුචිකන් ටික කියලා. ඒක දරන්න නම් මම මේ කැප කරන්නේ මගේ රුචි අරුචිකන් ටික ඒක දරන්න නම් භාවනාවේ විපස්සනාව බලව විපස්සනාව බාටපත් වෙලා තියෙනවා. එත්තකම්ම කවදාකවත් යෝගාවචරයා ඒ වගේ මේ වචනයට විස්තර කළ නොහැකි නැත්නම් පරමාර්ථයේම විපරිණාමයට පත් වෙන දේක මම යන්නේ කියන එක දන්නේ. ඒ නිසා විපස්සනා භාවනා කරන යෝගාවචරයාගේ මේ ආර්ය පරිශ්‍රණය එහෙම නැත්නම් මේ යොදන යදවුම මොනම තාලකරවත් පොතක දාන්න බෑ. මොනම තාලකවත් අංග සම්පූර්ණ ප්‍රස්තාරයක් ඇඳලා පෙන්නන්න බෑ. ඒ වගේම මොනම තාලකින්වත් මේ සම්මතිය අනුව මේ සම්මුති ලෝකයේ ව්‍යාකරණයට දාන්න බෑ. සෑහෙන දුරට යනකම් දාන්න පුළුවන්. දාන දාන දාන කියලා ඒ ව්‍යාකරණය කඩන්න වෙනවා. ඒ પરමාර්ථය පාවා දෙන්න වෙනවා. රුචර්ස්කම් පාවා දෙන්න වෙනවා. ඒක නිසා යෝගාවචරය මේ කරන වැඩේ පිළිබඳව කියන්න තියෙන්නේ යෝගාවචරය ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් ආසාවක් ඇති කරනවා. සියලු ආසාවල් නැති කිරීමේ ආසාව. එකම ආසාවයි අන්තිම ඉතුරු වෙන්නේ මේ සියලු ආසාවල් අතාරින්න. ඉතින් මේක ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ මේ ටික විපස්සනා වෙමිස වෙන කිසිම තැනක නැහැ හැම තැනකදීම ගනුදෙනුවක් වගේ පේන්න තියෙනවා. අපි මේ ටික අතහැරියොත් මේ ටික ලැබෙනවා කියලා. විපස්සනා දිවිතරක් දෙනුවක් විතරයි තියෙන්නේ ගනුවක් නැහැ. ඇල්ලුවොත් අල්ලන්නේ චේතනා කරොත් හැම චේතනාවක්ම දුකක් හැම රාගයක්ම චේතනාවකින් කෙලවර. ඉතින් මේ චේතනා කියන වචනයට අපි භාවනාදී පාවිච්චි කරන්නේ සංස්කාර කියන වචනේ. ඇත්තම සංස්කාර කියන පොදියේ චේතනාව සහිත වූ චෛතසික 50ක් තියෙනවා. නමුත් මේ චෛතසික 50ෙදීම බලපතලම මෙහෙවීම කරන්නේ විදායක ශක්තිය තියෙන්නේ මේ චේතනාව කියන චෛතසිකේ නිසා අනික් 49ම චේතනා මුල් වෙනකොට නිලීන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා පේන තියෙන සංස්කාරවල ප්‍රධාන වශයෙන්ම චේතනා පමණයි කියලා. ඉතින් සරුවචන් වහන්සේ කරන මේ ආනාපාන සති භාවනාවෙම ගන්නකොට මේ සංස්කාරයන් සංසිඳ වීම කියන වචනේ සබ්බ සංඛාර සමතය කියන වදනේ පදයෙන් මේ චේතනා තමයි ටික ටික ටික ටික ටික ටික පොතු වරලා දාන්නේ. කෙහෙල් කඳක් පතුරු ගහනවා වගේ. නමුත් බටහිර පැත්තේ මේ ප්‍රශ්න දිහා බලන කෙනෙක් අහනවා යම් කිසි කෙනෙක් චේතනාවක් නැතුව නැත්නම් අවසාන ඵලයේ වෙන චේතනා විරහිත තත්වයෙන් පටන් අරගත්තොත් ඒ මනුස්සයා භාවනා කරන්න ඕන කියලා කල්පනාව ගන්න කොහොමද කියලා. ඒක සඳහා ගන්න ගැම්ම ගන්න කොහෙන්ද? ශ්‍රද්ධාව ගන්න කොහොමද? කුසල ඡන්දයක් ඇති කරගන්නේ කොහොමද කියලා. ඉතින් ආධුනිකයට ඇත්තටම චේතනාවක් තියෙනවා. සීල දන් දෙන කෙනාට සීල් රකින්න කෙනාට සමත භාවනා කරන කෙනාට චේතනා වගේක් තියෙනවා. කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා ඒ දානේ සීලෙන් සමාධිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ මේ රාගයේ තියෙන හොඳම බර කෑල්ල නැත්නම් සාර කොටසට යනකොට ඒ යෝගාවචරය අර දානෙන් සීලෙන් සමාධියෙන් ඇති කරගත්ත ඒ අදිෂ්ඨාන ශක්තිය ගැම්ම විතරයි ඉස්සරහට යන්නේ. ආපු වේගයේ ඉස්සරහට යනවා. එතකොට යා ඉදිරියට තල්ලු වෙන්නේ මොන වේගයෙන්ද කියලා කොහොමද කරන්නේ? ඒක පෞද්ගලික දෙයක්ද? චේතනාවක්ද? Tamange මෙන ගැම්මෙන්ද යනවා යන්නේ කියන එක වෙනුවට ඒක කර දෙන වැඩක් කරන දෙයක් බවටපත් වෙන්න පටන් ගන්න නිසා යෝගාවචරයට භාවනාව නියම වශයෙන් සිදුන විපස්සනාදි භාවනා කරනවට වැඩිය කෙරෙන දේ දිහා බලන එක. භාවනා වෙන්න ඇරලා ඒක නිෂිනින්ද යන දිහා ඇඟිලි ගහන්න නැතුව බලන ඉන්නවා කියන එක හරිම సౌందర్యාත්මකයි. නමුත් හරි අමාරුයි පොතක ලියන්න. ඉන්සා භාවනා කරන්න පටන් ගන්න යෝගාචරය බුද්ධම මේ ආයාස කරන ගතියක් එනවා. දැඩි කරන ගතියක් එනවා. මේක කොහොම හරි ලබා ගන්න ඕනේ කියලා අර ආර්ථික ලාභ ලබනවා වගේ දේශපාලන ලාභ ලබනවා වගේ මේකට ගියාට විපස්සනාදී තියෙන්නේ වෙන දෙයකට වෙන්නදලා බලන්න එකයි. ඒ නිසා කියන පරියන්කයට ගිහිල්ලා ඒ පරියන්ක සාර්ථක වීම සඳහා ඉස්සෙල්ලාම හොඳට පටල වඩලා සමබර වෙලා මොනවත් නොකර නිකන් බලන් ඉන්නේ. මේකවත් බෑ. ඇත්තම කියනවා මේකමයි බැරි එකම දේ. ගියාට පස්සේ බිම්බින්න පටන් ගන්නවා හුස්ම ගන්න පටන් ගන්නවා දඩඩ බඩ දඩ බඩ දඩ බඩ ගාලා ඊපස්සේ කියනවා ඉෂකක් වයි කියලා. ඊට කියනවා බෙල්ල පිටිපස්සේ කැක්කමක් එනවායි කියලා මේ වෙන වෙලාවට හුස්ම අරන් තිනවා කොච්චරද ගෙති ගාණක් නැහැ. භාවනා කරන්න කියලා හුස්ම ගත්තට පස්සේ පුදුම හති අමාරු මේ පපුවත් එක්ක උඩට අදිනවා. දැන් සක්මන් කරන්න ගිහිල්ලා නිකන් ඇවිදිනකොට මොනව ගන්න සක්මන් කරන්න ගියාම විලංගු ගැහුවා වගේ පුදුම કૃත්‍රිම භාවයකට එන්න පටන් ගන්නවා මේ මොකක්වත් නිසා නෙවෙයි මේ වැඩක් වෙන්න ඇරලා බලන්න ඉන්න බෑ වෙන විදිහට කියනවා මේ චේතනා විරහිතව නැත්නම් අචේතනිකව සිදුවෙන වැඩක් අසංස්කාරිකව සිදුවෙන වැඩක් දිහා බලන්න ඉන්න බැරි ගත්තත් බැරි තරමට කෙලස් ගන්න බහලයි එහෙම නැත්නම් මේ චේතනාවත් එක්කම ගමන් කරපු ජීවිතයක් තියෙනවා බයන සරුවචනාංශයේ ඒ කරන ප්‍රයෝගයේදී ආනාපානය කියලා කියන්නේ අචේතනික සචේතනික දෙකෙන්ම සිදුවෙන වැඩපිළිවෙලක්. දැනගෙනත් හුස්ම ගන්න පුළුවන් හුස්ම ගැනෙන්නත් ඉඩ තියෙනවා. සරුවචනංශේ සඳහන් කරලා තියෙනවා පහසුකම් ඔක්කොම සලසලා ඉබේ හුස්ම ගැනෙන්න අරින්නේ කියලා. හැබැයි පුදුමාකාර අවධියකින් පුදුමාකාර අප්‍රමාදයකින් මේ ඉබේ කෙරෙන දිහා පුදුමාකාර ගෞරවයකින් වටිනාකමක් දීලා බැලුවොත් ඇති හැටිය දැක ගන්න පුළුවන්. કૃත්‍රිම කරන්නේ නැතුව අනා ගන්න නැතුව ස්වභාවයෙන් ඇති වෙන හුස්ම දිහා බලන්න ඉන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සති පොත ලියනකොට ඒ ලොකු සානසිකෝය මේ ආයාසයේ මේ ඇස්තික වහන සමබර වෙලා මේ ඉබේ වැටෙන හුස්ම දිහා බලාගෙන කියන කැටින් ඉරක් ඇඳලා ඒක අකුරු බෝල් කරන්න ඉන්නවා. මොකද ඊටාමත් අමාරු දෙය තමයි යෝගාවචරයට මේ භාවනාව පටන් ගන්න තැන. පටන් ගන්න තැනදී වහන මම සමත භාවනා කරනවද විපස්සනා කරනවද විඹීම හැකලින් බලනවද මේ ආස්වාද ප්‍රසවාසය බලනවද කියලා යන්නෙම මේ හදාගත්ත හිතේ රාමුවක් ඇතුව. ඒකෙම පේන්න තියෙනවා අපිට මේ චේතනාවකින් තොරව ජීවත් වෙනවා කියන එක ජීවත් නොවීම හා සමාන වෙලා තියෙනවා. ඒ නිසා රාගය ක්‍රියාත්මක වෙන්නෙම චේතනාව හරහා චේතනා ක්‍රියාත්මක වෙන්නෙම රාගයත් එක්කමයි. ඒ නිසාම මේ චේතනාවට සංස්කාර කියන වචනේ දාලා සරුවචන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. මොනම චේතනාවක් කෙරුවත් ඒකෙන් දුක තමයි ඇති වෙන්නේ. මොනම චේතනාවක් කෙරුවත් ඒක අනිත්‍යට ලක් වෙන නිසා උත්සාහ කරලා බලන්න කියනවා හොඳට හයියත්ති තියෙන වෙලාවක සීලේ පිළිබඳ ශක්තියක් තියෙන වෙලාවක සද්ධාව තියෙන වෙලාවේ චේතනා නොකර ස්වභාව සිද්ධියට යnderලා මේක දිහා පූර්ණ අවධියකින් පූර්ණ අප්‍රමාදයකින් සතියකින් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා ඒ සංස්කාර කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැති චේතනා පහල කරන්නේ නැති පුංචි වැඩක්. නිකන් හුස්ම ගන්න එක දිහා බලන්න හිටියොත් යෝගාවචරයට Taman දිහා පිටකෙනෙක් බලනවා වගේ බලන්න පුළුවන්. මොකද යම් තාක් දුරට කරන්නෙක් ඉන්නවනම් කරන්න ඉන්න තාක් කල් එක දකින්නේ මගේ මම මගේ ආත්මය කියන හැඟීම. නිසා ලැත්තනම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන එක කියලා දෙන්නේ නැතුව සරුවතන සඳහන් කරලා තියෙනවා මේ චේතනාවසේ චේතනාවකින් තොරව ඇති වෙන හුස්ම දිහා පූර්ණ අවධිකින් බලන්න. මේක හරියට කරන්න පුළුවන්. චේතනා විරහිතව ඇති වෙන හුස්ම දිහා සංස්කරණය නොකර බලාගෙන හුස්ම රැලි දෙක තුනකින් හුස්ම සංසිඳන. සද්දතියෙද්දී සංසිඳෙන්න ඉඩ තියෙනවා. වේදනතියෙද්දී සංසිඳෙන්න ඉඩ තියෙනවා. හිතවිලිතියෙද්දී සංසිඳෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ හුස්මට ඇඟි නොගහ ඒක දිහා බලනවා කියන කේ තරම්ම දුෂ්කර නිසා සමහරට හුස්ම පේන්නේවත් නැහැ. දැක්කත් හසුරවන්න යන්න යන්න යන්න තැම්පත් වෙන හුස්ම ආය විසිරු. ඒ නිසා භාවනා කරලා භාවනා මධ්‍යස්ථාන කියලා තුන හතරක් දවස් තුන හතරක් භාවනා කරලා මේ ස්වභාව සිද්ධි හුස්ම දිහායි බලන්න තියෙන්නේ ඒකට නිසිනින්දේ අnderලා බලාන ඉන්නවා කියනක ඒ කලාව තේරුම් ගත්තොත් සමහරට ඉඳ ගන්නකොටම හුස්ම සංසිඳිලා තියෙන්නේ සංසිඳ හුස්ම දිගේම තමයි වැඩි වෙලා යන්නේ ඉස්සලා හිත තැම්පත් වීම වෙන්නේ. ඒ කියන්නේ චේතනාවක් නැතුව මේ වැඩේ කරනවා නම් සංස්කරණය කිරීමකින් තොරව මේ වැඩේ කරනවා නම් නැත්නම් මේ භාවනා කිරීමේ තෘෂ්ණාව ප්‍රතිඵල ලැබීමේ තෘෂ්ණාව නැතුව බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒක භාවනා ජීවිතේ ලොකුම ලොකු තලතුණකමක් තමයි. මෙන්න මේ විදිහට මේ වායෝ ධාතුවේ නැත්නම් මේ රූප ධර්මයේ කායනුපස්සනාවේ සංසිඳීමට බුදුජාන් වහන්සේ සඳහන් කරන්නේ කාය සංස්කාරයගේ සංසිඳීම කියලා. කය හා සම්බන්ධ චේතනාවන්ගේ සංසිඳීම. චේතනා කියලා කියන්නේ සංස්කාර නිසා. ඒ නිසා ආස්වාද ප්‍රසවාස සංසිඳුනයි කියලා කියන්නේ අපි මේ ප්‍රධාන චේතනා තුنين පළවෙනි එක හිරිවට ගන්න. මේක තියෙනවා කාය සංචේතනා තියෙනවා, මනෝ සංචේතනා තියෙනවා, වචී සංචේතනා තියෙනවා. මේ කාය සංචේතනා එහෙම නැත්නම් කාය සම්බන්ධ සංස්කාර නතර කරගත්තා නම් ඒ යෝගාවචරයට පැහැදිලිම සාතිකයක් වෙනවා මේ ජීවිතයේ භාවනා ප්‍රයෝජන ගන්න පුළුවන්. නැත්නම් බහුවේ පුද්ගලෙක් කියලා. නැත්නම් දසපාරමිතා පිරලයි කියලා. එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දී කියලා කියයි. මේක වෙන මොන්නම ක්‍රමයකවත් බනින්න බෑ. මේ ආශ්‍රව ප්‍රසවාසය දිහා බලලා ආශ්‍රව ප්‍රසවාසය සංසිතෙන් දැනනට යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට හම්බ වෙන ඒ අත්දැකීම එහෙම නැත්නම් ඒ ඒ ඉදිරි ධෛර්ය ශක්තිය හරි පැතර බලලා හැබැයි. ඒ කියන්නේ වතර පටලවා ගන්න නැතුව හිටියොත් තේරෙන පටන් ගන්නවා චේතනාවලින් තුනෙන් එකක් දැක දැක මරන්න පුළුවන්. නැති කරන්න පුළුවන්. ඒ නැති කරපුවාම පාලනයකින් තොර තත්වයක් නෙවෙයි වෙන්නේ කවදාකවත් නොවිඳපු බරපතල නිරාමිෂ සුඛයක් එන්න පටන් ගන්නවා. අපි මේකට ධානා සුඛය කියලාත් කියනවා. ඒ විදිහට කවදා හෝ චේතනාවන්ගෙන් පළවෙනි කොටස සංස්කාරයෙන් පළවෙනි කොටස රූප ධර්ම හා සම්බන්ධ මේ පළවෙනි කොටස සංසිද්ධව ගත ඉරකන කාය සංස්කාර සංසිද්ධ වීමක් කියලා ඒක කාම ඡන්දය කියන මැද මට්ටමේ රාගේ මැද මට්ටම වෙනුවට කාම ඡන්දය අයින් කළා ඒකාග්‍රතාවයෙන් කාම ඡන්දේ ප්‍රතිස්ථාපනය වීමක් වෙනවා. මම මේක පොඩ්ඩක් තව ඩිංගක් විස්තර කරන්න ඕනේ. මේ රාගය මනුෂ්‍ය තුළ ක්‍රියාත්මක වෙනකොට වීතික්‍රම කෙලෙස් වශයෙන් ක්‍රියාත්මක වෙනවා පරිඋත්ථාන කෙලෙස් වශයෙන් ක්‍රියාත්මක වෙනවා අනුසය කෙලෙස් වශයෙන් ක්‍රියාත්මක වෙනවා මේ වීතික්කම මට්ටමේ රාගය කාම මිත්‍යාචාරයේ වශයෙන් එහෙම නැත්නම් මේ මත්පැන් පානයේ වශයෙන් යම් යම් ක්‍රම වශයෙන් මනුෂ්‍යය තුළ ක්‍රියාත්මක වෙනවා වචනවලත් කාම මිශ්‍රිත වචන කාම මිශ්‍රිත වචන හරහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි සීලෙන් නැතර කරපුවාම වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව උල්ලංඝනය වෙන්න දෙන්නේ නැතුව මනුෂ්‍යය සදාචාර කරනවා. ඒක බරපතල වැඩක් තමයි. ඒ කියන්නේ තරම අමාරුයි සීලයක් රකින්නවා කියන එක. ඊට පස්සේ සීලෙන් මේචල් කරගත්ත මේ කාමය දෙවෙනි මට්ටමේ බල හමුදාවත් එක්ක ක්‍රියාත්මක වෙන වෙලාවත් තමයි සටන් කරන වෙලාවත් තමයි මේ නීවරණ ධර්මත් එක්ක තමත භාවනාවක් වශයෙන් පරියන්කේකට ඉඳගෙන භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා අරමුණක් ඉදිරියෙන් තියාන කරන වැඩේ. ඒකෙදී පළවෙනිම අභියෝගයේදී කාම ඡන්දයේදී ප්‍රධාන දේ තමයි විවිධ අරමුණු දිගේ හිත දුවන එක තමයි කාමගුණ කියලා බුදුහාමුදුර සඳහන් කරන්නේ. රූප බලන්න තියෙන ආසාව, සද්ධාහන තියෙන ආසාව, ගඳ බලන්න තියෙන ආසාව, රස බලන්න තියෙන ආසාව, කයට විවිධ ඉරියව් මාරු කරන තියෙන ආසාව, ආසාව සහ හිතට විවිධාකාර අදහස් තොරතුරට රස බලන්න තියෙන ආසාව. මෙන්න මේක මේචල් කිරීමට බුදුජානක කියන ඇස් දෙක වහලා රූප බැලීම පොඩ්ඩකට පාවා දෙන්න. සද්ද නැත්නම්ට ගිහලා සද්ද ඇහිම පාවා දෙන්න. ගන්ධ රස දෙකට ව්‍යාපාර කරන්න එපා. මේ කයේ සචේතනික චේතනාපූර්වක ක්‍රියාවල් නතර කරලා මේක දිහාම බලන ඉඳලා කාම ගුණයන් වෙනුවට ඒකාග්‍රතාවයෙන් නීවරණයන්ගේ තියෙන කාම ගුණ නැත්නම් කාම ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවයෙන් ප්‍රතිස්ථාපනය කරනකොට හිත එක අරමුණක নিমগ্ন වීම සිදුවේ. මේ වෙනකොට චේතනාවලින් තුනෙන් එකක් නතර කිරීම සිදු වෙන නිසා ඒ යෝගාවචරගේ යෝග ජීවිතයේ පළවෙනිම ජය කණුව එනතන් කඩයිම මේකෙන් යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා ඒක ඇත්තටම කායේ ව්‍යාබාධ නැතිවීම මානසික ආබාධ නැතිවීම පිළිබඳ ලොකු කඩයිමක් ඒ තරම් රාගය අයින් කරනකොට ඒ ලෙඩ කයේ ලෙඩ රෝග ගොඩක් අයින් කළා දානවා මානසික රෝග ගොඩාක් අයින් කළා දානවා. මේකට පස්සම්බණය කියලාත් කියනවා. පස්සද්ධිය කියලාත් කියනවා. නැත්තම් ඒ ආස්වාද ප්‍රසවාස අපි සාමාන්‍ය අපේ භාෂාවෙන් කියන ආස්වාද ප්‍රසවාස සංසිඳවලා සංසිඳිච්ච ආස්වාද ප්‍රසවාසයේ යටදී පැයක් දෙකක් තුනක් හිටියොත් ඒ කාලේ පුරාවට මුළු කයේ සුවසේවාවක් සිද්ධ වෙනවා. ඒ පුරාවට මේ හිතේ පුදුමාකාර සුවසේවාවක් සිද්ධ වෙනවා. හිත නන්නත්තර වෙන්නේ නැහැ. අරමුණු දිගේ දුවන්නේ නැහැ. ඒක නිසා හරියට හැතැම්ම 5000ක් දුවපු වාහනේ අලුත්ම වාහනේ සර්විස් එකට දාලා අලුතෙන් එන්ජින් ඔයිල් මාරු කරලා සර්විස් කරලා ගත්තා වගේ මෙතනදී යෝගාවචරයා තමන්ගේ කයටත් හිතටත් පුදුමාකාර විස්රාමයක් පුදුමාකාර හුදකලා බවක් පුදුමාකාර විවේකයක් ලබලා දෙනවා. මේක වුණත් මේ කාය සංස්කාර සංසිද්ධියෙන් ඇති වෙන මේ විවේකයේ පවා පාළුවක් විදියට තනිකමක් විදියට බයක් විදියට අසරණකමක් විදියට නිදිමතක් විදියට ක්‍රියාත්මක වෙන්න තරම් චපලයි. ඒ තරමටම ෂටයි අපේ හිත. ඒ තරමටම මායාකාරී අපේ හිත. මොකද මේ රාගයෙන් ගත කරපු චේතනාපූර්වක ගත කරපු හිතට ඒ රාග මසවුල රසමසවුලක් නැති වෙච්ච වෙලාවේදී චේතනාවක් නැති වෙච්ච වෙලාවේ මමයා නැති වුණා වගේ එහෙම නැත්නම් අර වීදුරු මාලිගාවට ගලක් වැදුනා වගේ වීදුරු භාණ්ඩයක් උඩු වෙලා ගියා වගේ ඒ නিত্য සංඥාවේ රාගාසාවේ ඉන්න කෙනාට ඒක පවා පේන්නේ අසරණ වීමක් විදියට. තනි වීමක් විදියට, පාළුවක් විදියට. ඒ නිසා ගොඩ ලෑස්ති වීමක්, මන අහලා තියෙන ගතියක්, ඉතිරිසලා ලක්ෂ වාරයක් වරද්දලා හදාගත්ත ගතියක හරහා හරහමයි කෙනෙකුට මේ කාය සංස්කාර මට්ටමේ සංසිඳීමක වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසාමයි ඒක භාවනා ජීවිතය තව වැදගත් තැනක් වඩටපත් වෙන්නේ. ඒ යෝගාවචර මේ ලබන අත්දැකීම තමයි ඊගාවට චිත්ත සංස්කාර සංසිද්ධ වීමේදී ක්‍රියාත්මක කරන්නේ. ඊටදී බොහොම සූක්ෂමයි. නමුත් වැඩ පිළිවෙල නම් එකමයි. වෙන විදියකට කියනවා නම් යම් කිසි කෙනෙක් දන්නවා නම් ඒ කාය සංස්කාර සංසිද්ධිය නැත්නම් කය හා සම්බන්ධ චේතනා සංසිද්ධියදී විවේකී වේකදී බලනින්ද ඊටු වැඩ කොටස භාවනා ඉබේ කර දෙනවා. මෙතෙන්දී දහසකොත් එකක් පෙරලි හිතේ ඇති කරනවා සක්කාය දිට්ඨිය විසින්, මාන්න විසින්, ඒ වගේම තණ්හා විසින්. ඉතින් එතනදී කලින් භාවනා කරලා මේක ගැන දන්න කෙනෙක් ඉඳගෙන උපදෙස් දුන්නොත් ඒ උපදේශ වලට සාදර වුණොත් තමනුත් ඒකට ලෑස්තිලා ගියොත් මේ සටන ජය ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්දී නියම උපක්‍රමශීලී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හුඟක් වෙලාවට තෑග ලැබුණාට තෑග බාර ගන්න ගැතිය ගන්න නැති ගැතිය තමයි තියෙන්නේ. මම නිසන්වනේ ඉඳලා එළියට බණ කියන්නේ යන වෙලාවල් වලදී මගේ පුදුමේට නැත්නම් මම හිතුවට වැඩිය මම බලාපොරොත්තු වුණාට වැඩිය සතුටු දනවන දෙයක් තමයි හුඟ දෙනෙක් මේකට ගිහිල්ලා තිබුණා. හැබැයි කිසි කෙනෙක් එක බාර ගන්න ලැස්තිලා හිටියේ නැහැ. හුඟ දෙනෙක් එකට සැක කරමින් හිටියා. මේක පටලවිලාද මේක නැතිවීමක්ද මේක මේ අතරමං වීමක්ද කියලා. මම ඉස්සල්ලාම නිල්ලම කියලා භාවනා කරද්දි නාගසේන මහරතන් වහන්සේ කිව්වාගේ මෙලෝ හතරක් දැනගෙන හිටියේ නෑ. ආනපන කියන එක දැන හිටියෙත් නෑ භාවනා කියන එක දැන හිටියෙත් නෑ සක්මනක් කරලම තිබුණේ නෑ නමුත් භාවනා කරගෙන ඉන්නකොට ඒ ටික වෙලා කරන නින්දට වැටෙන බව නම් තේරෙනවා ඉතින් ඒ මේ ගොඩින් මහතා ගිහිල්ලා ඊයේ පැවිදි වෙච්ච ජර්මන් හාමුදුර කෙනෙක් කණ්ඩායමක් කරන්න ආවිල්ලා භාවනා කරනවා ජර්මන් කණ්ඩායම. ඒ හාමුදුර තමයි කර්මස්ථානාචාර්ය. කල්ලෙකට හිටියේ මං විතරයි. ගොඩින් මහතා කියලා තිබුණා මේ මහාමුදුරවණ්ඩ කවුරු හරි ලංකාවේ කෙනෙක් මේකේ ඉන්න බවට වග බලා ගන්න නැත්නම් වත් ඉන්න දෙමළුන්ගෙන් මේ සුද්ධෝන්ට ගහලා එලවන්න ඉඩ තියෙනවා කියලා. මොකද උන් හෙළුවැල්ලෙන් නානවා. කිසිම ගාණක් නැහැ. ඒ සුදු කට්ටියට වෙනම බෝඩ් දාන්න ඕනේ මේ පන්තිල් පද රකින්න නෙවෙයි. මේ ඇඳුම් ඇඳ ගන්න කියලා නාන වෙලාදී මොකද අර වත්තේ ගිහිල්ලා නානවා. කිල්ලෝරක් නැහැ කරනවා. ඒ නිසා ගාටේ ඉන්න දෙමළ මිනිස්සුන්ගෙන් ආරක්ෂාව පිළිබඳ කල්ලෙකුට ඉන්න දෙන්නේ. ඒ නිසා මට ඉඩ තිබ්බා. නැත්තම් එහෙම මාවත් එකෙන් අයින් වෙනවා. ඉතින් අර සාරේදා වැවිදිච්ච හාමුදුරුවෝ මයි ළඟට ඇවිල්ලා බොහොම සුවදව ලඟ වෙලා මොකද්ද කරන භාවනා කියලා. ඒක මට බරපතල ප්‍රශ්නයක් ඒ කාලේ. මම ගෝ එහෙම එකක් නැහැ කියලා. නෑ නෑ ඉතින් ඔයා සෑහෙන කාලයක් එන යන කෙනෙන්නේ මොකක් හරි මම ගෝ හුස්ම දිහා බලහින්න. ආයෙක තමයි ලොකුම භාවනාවක් ලෝකේ තියෙන. මොකද වෙන්නේ කියලා ඇහුවා. ඒක මොනවද මොකොත් නෑ මට ටික අර පණුවෙකට වයින් පිට් දැම්මා. මට කියන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා නෑ කමක් නෑ. මෙහෙම භාවනා කරන කමඨං සුද්ධ කරනවා කියන එකක් තියෙනවා. මට ගොඩින් කිව්වා මොකද වෙන්නේ කියලා කියන්නේ කියලා. මොන විදියෙන්වත් කියන්න බෑ. කියන්න දෙයක් තේරෙන්නේ නැහැ. ඒ උංගා කියලා ගියාට පස්සේ මං කිව්වා ඉතින් අති ලැජ්ජයි මට කියන්න නේ නින්ද යනවා කියලා. හරි වටිනවනේ කිව්වා. මං හිතාගත්ත මේ මාසේ තන්නේ කරනව මේ පිනවන්න සංසන්ද කියන කතාවක්. මං කිව්වා ඒක මොකද්ද වටිනව නෑ. ඒ කියන්නේ හිත ඇතුළට වැටලා තියෙන කිව්වා. නින්ද යනවා කියලා කියන්නේ හිත ඇතුළට වැටලා තියෙන. මට ඒක කිසිම මේ හරයක්වත් තේරුමක්වත් තිබුණ ඊට පස්සේ මනුස්සයා කිව්වා මේ භාවනා කරනකොට හුඟ දෙනකොට අපිට තියෙන හිත පිට යන එක සද්ද වලට වේදනාව වලට හිතවිලි වලට පිට යන එක ඇතුලේ නතර වෙන්නේ බොහොම කලාතුරකින් කියලා. හැබැයි ඒක නතර වීමක් ඒක හොඳ නෑ. ඇතුලට වැටලා තියෙන කියලා. මට මොන විදියෙන්වත් ඒක මේ නම්බුකාර අත්දැකීමක් නම්බුකාර උපදේශයක් විදිහට තේරුණේ නෑ. ඊට පස්සේ ඔය ඥාමයේ මම හිතන්නේ සුබතරමෙන් තමයි මම මේ පොත ගත්තේ. ඥානාරාම ස්වාමීන් වහන්සේගේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන පොත කියවලා ඉතින් ඒක බොහොම පිළිසිදුව මන් තියාගෙන කියෝ කියෝ කියෝ භාවනා කරනකොට ඒක එක තැනක නිකල් ආවට සඳහන් කළ තිබුණා භාවනා හරියාගෙන එනවනම් අරමුණේ නිමිත්ත නැති වෙයි කියලා. තමන් නිමිටි කරගෙන යන අරමුණ එnde end end end ගෙවෙන්න පටන් ගන්නවා කියලා. ඒක මම ඉස්සර දැක්කේ ඒක අභ්‍යග්යක් විදියට. මම දැක්කේ ඒක මගේ සතිය නැතිවීමක් විදියට. එහෙම නැත්නම් සමාධිය නැතිවීමක් විදියට. නැත්නම් මගේ පෞකාරකමක් විදියට. ඊට පස්සේ බැලුවා මේ අරමුණ ගෙවෙන එක දිහා බලන්න තියෙන කියන එක බලන බලන බලන ඉන්නකොට එක තැනකදී ඒ ගෙවීම පැත්තට සාදර වෙලා බලන ඉන්නකොට නින්දට නොගිහින් ගෙවීම පැත්තට අවදි වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒ හිත හිත ලූටලා නින්දට වැටෙනවා. නැත්නම් බය උපදවනවා. නැත්නම් සැක උපදවනවා. ඉතින් මේක ඒ sannivedana වුණාට පස්සේ ඒක එක සැරින් වෙච්ච දෙයක් නෙවෙයි කීපතාව පොත කියවලා මට මේ පොත පිළිබඳ බුදුම ආදරයක් ඇති වුණා මොකද යමක් දිහා බලාගෙනකොට ඒ බලාගෙන දේ දුර්වල වෙලා යනවා ඒ බලාගෙන නිමිත්ත නැති වෙලා යනවා ඒ බලාගෙන ඉන්නේ තියෙන සටහන් ආකාර දීවිලා යනවා කියන එක මම අහලා තිබුණේ මං හිතුවේ ඒක එන්න එන්න ප්‍රකට වෙන්න ඕනේ කියලා මේක තමයි ඉතින් දෙන්න තියෙන පණිවිඩය අපි අරමුණක් හරියටම කොටු කරලා ඒ අරමුණ අල්ලන්නේ කාම ගුණයන්ගෙන් බලක් ගන්න. කාම ගුණයන් කියන්නේ විවිධ රූප බලන, සද්ධාහන, ගන්ධ බලන, රස බලන, නන්නත්තර ගතිය නැති කරන්න අපි හිත එක තැනකට කියලා ඩ්‍රොයින් පින් එකක් තියලා තද කෙරුවා වගේ. නොටිස් බෝඩ් එකේ පින් එකක් තියලා හයි කෙරුවා වගේ අපි ඒ එක ගුණයකට තියෙනවා. ආස්වාද ප්‍රසාදේ තියෙනවා. තියලා දැන් ඒකත් ගෙවුනට පස්සේ මොකද වෙන්නේ? හිතට එල්ලෙන්න තැනක් නැහැ. හිත නිකන් අනාලම්බිත තැනකට යනවා. ඉතින් මේ හිත, චේතනා, කසංස්කාර මම කියාගත්ත කෙනාට, මගේ කියාගත්ත කෙනාට, එහෙම නැත්නම් මගේ ආත්මය කරගත්ත කෙනාට පේන්නේ මේ ආත්මය දිය වෙලා යනවා. නැත්නම් මග මම කඩා බිඳලා දානවා. මගේ මාලිගාව, මගේ મંદિરේ කඩා බිඳලා යනවා වගේ. ඒ නිසා අනිවාර්යයෙන්ම බයක් ඇතිවෙන තියෙනවා. නමුත් මේ බය කාමේ නිසා ඇති වෙන බයක් නෙමෙයි මේකට කියන්නේ ධම්මුද්දච්චය කියලා. ධර්මයෙන් හට ගන්නා වූ ඇවිස්සිල්ලක් මේක. කාමයටත් හිත අවසන් කාම නිසාත් උද්දච්චය පහළ වෙනවා. බාහිර අරමුණ නිසා උද්දච්චය පහළ වෙනවා. රූප වේදනා මේ හැම එකකෙම නැත්තම් රූප ශබ්ද ගන්ධ රස වලින් හිත අවසන් ගතිය තියෙනවා. මෙතන ඇවිස්සෙන්නේ ධර්මයෙන්ම ඇවිස්සෙන නිසා සමත පූර්වංගම විපස්සනා විපස්සනා පූර්වංගම සමත යුගනද්ද භාවනා කියන තුනට අමතරව සරුවචනසේ පෙන්ලා තියෙනවා මේ ධම්මුජ්ජත් ධම්මුජ්ජත් ධම්මොද්දච්ච විග්ඝහිත මානස කියලා වෙනම භාවනා ක්‍රමයක්. මේ ධර්මයෙන් හට ගන්නා වූ කුලප්පු ගතියක් ඇති කරනවා. බය ගතියක් ඇති කරනවා. අසරණ ගතියක් ඇති කරනවා. පහළු ගතියක් ඇති කරනවා. තනි ගතියක් ඇති කරනවා. එතන නින්දට වරනවා. අන්නේ ධම්මොද්දච්ච විග්ඝහිත මානස කියලා කියන්නේ මේක දැනගෙන මේක විදර්ශනා උපක්ලේශයක්. මේක මාර පාක්ෂිකයි. මම මේකට යටත් වෙන්නේ නැහැ. මේක එනකොට මම මේක ලෑස්තිලා ඉන්නවා කියලා අරමුණ ගෙවෙද්දි නිමිත්ත නැති වෙද්දි සතිය කැඩලා නැති බව විශ්වාස කරන සමාධිය කැඩලා නැති බව විශ්වාස කරගෙන මේක ධර්මයෙන් ඇතිගත්ත උද්දච්චයක් මම මේකට මුණ දෙන්න ඕනේ කියලා කිව්වොත් මමනක් මේ කායानुපස්සන හා සම්බන්ධ එහෙම නැත්නම් රූප ධර්ම හා සම්බන්ධ චේතනා හොඳ විශ්වාසය දැක දැක දන දන නතර කරලා ඒ වෙනකොට ලැබෙන කායික සහ මානසික සුවය ව්‍යාබාධ තොරගතිය යෝගාවචරයට තේරෙන්නේ manussත්වයේ ඉක්මවපු දෙයක් වගේ. manuss ලෝකේ ලබා ගන්න බැරි තරම් ප්‍රනීත විවේක සුවයක් වශයෙන් ඒක නිසා ඒ මට්ටමට දැක දැක දැන දැන යන්න පුළුවන් නම් මේ තාම තියෙන්නේ තුනෙන් එකක් චේතනාවල තුනෙන් එකක් රූප සම්බන්ධ නැත්නම් කාය සම්බන්ධ චේතනා නතර කරනකොටම ඒ ලැබෙන සුඛය බුදුජානක සඳහන් කරන අමානුෂික සුඛයක් කියලා. මනුස්ස ලෝකේ ලබන්න බැරි જાති සුඛයක් කියලා මේක ධ්‍යාන භාවනා කියනවනම් තුන්වෙනි ධ්‍යානෙ හා සමාන වගේ වෙනවා විතක්ක ਵਿਚාරත් අයින් වෙලා ප්‍රීතියත් අයින් වෙලා සුඛයටපත් වෙන එක. විපස්සනා පැත්තෙන් බලනකොට මුතුවෙන හැමදේම නැති වෙලා යනවා. ඒ නිසා ආස්වාද ප්‍රසවාසය බලහිට ඒකත් නැති වුණා. නමුත් තමන්ගේ කායට සම්බන්ධ නැති මොකද්ද චංචල ගතියක් මොකද්ද කම්පන ගතියක් මොකද්ද පෙළෙන ගතියක් සදාතනිකව තියෙනවා. ඒකට ආස්වාස්වාස කියන්න බෑ. කාය විඥාණයට සම්බන්ධත් නැහැ. රූපත් නෙවෙයි, සද්දත් නෙවෙයි, ගඳත් නෙවෙයි, රසත් නෙවෙයි. නමුත් නැහැ කියන්න බැරි. මොකද්ද කම්පන චංචල ගතියක් හරියට ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් තොර වෙච්ච. එහෙම නැත්නම් සියල්ලම හට ගන්න මූල ප්‍රභවයේ වෙන මේ කම්පන චංචල ගතියට ආවට පස්සේ ඒ යෝගාවචරය මේක ප්‍රകൃතිය බව මේක මූල කල ස්වરૂපේ බව ප්‍රාග් අවදියේ බව තේරුම් ගන්නවා කියලා කියන්නේ භාවනාවෙන් හාත්පසින්ම වෙනස් වෙච්ච සම්මා දිට්ඨිය හා සම්බන්ධ කාරණා. භාවනා කළ මේකට ආවට මේක බාර ගන්න නැත්තම් මෙතෙන් යෝනිසමනිස්කාර නැත්තම් මේකට අනදර කරනවා. මේකට බය වෙනවා. මේක තමයි කෙලස් කියන්නේ. මේකෙදි පාළු ගතියක් දැනෙනවා. ඉතින් කවදා හෝ යෝගාවචරයේ පාළු ගතිය දැනගෙන දැකගෙන මෙතෙන්ට ගිහිල්ලා ලෑස්තිලා එතන සංසිතුව ගන්න පුළුවන් වුණොත් මේ කාය ඒකට කියන්නේ සංස්කාර කාය හා සම්බන්ධ චේතනා නතර කර ගන්න පුළුවන් වුණොත් ඒ ලැබෙන සුඛයම මේ ආනන්ද හඳු කියන වචනේ විස්තර කරනවා රාගයෙන් අභිභූත වුණොත් රාගයෙන් පරියාදින්න වුණොත් ඒ හිත තමන්ට දුක පිනිස චේතනා කරනවා අනුන්ට දුක පිණිස චේතනා කරනවා දෙපාර්ශවයට දුක පිණිස චේතනා කරනවා ඒ වෙනුවට රාගයේ මධ්‍යස්ත මට්ටමේ පරිඋත්ථාන මට්ටමෙන් නැතර කරගත්තොත් ඒ තමන්ට දුක් දෙන ගතිය නැති වෙලා හිත ගත දෙක සනසෙන්න පටන් ගන්නවා. ඒ මනුස්සයාගෙන් කවදාකවත් තව කෙනෙකුට පාපයක් සිද්ධ වෙන්නේ අඩු ගානේ සීලෙන් නෑ. එයා සීලේ වශයෙන් කාන්තේ මිදලා තමයි මේ සමාධියට යන්නේ. මේ මනුස්සයාගෙන් කවදාකවත් දෙවැන්නේකට හානියක් වෙන්නේ මේක තමයි ලෝකේ කරන්න පුළුවන් ලොකුම පිංකම. සම්බපාපසා කරනවා. වචනේ පරිසමාප්තර්ථෙම තමන් කිසිම පාපයක් නොකරන පරිඋත්ථාන මට්ටමින් පාපයක් නොකරන කෙනෙක් නිසා ඒ පුද්ගලයන්ගේ කෙනෙකුට කවදාකවත් හානියක් වෙන්නේ මේක තමයි අපිට මානවයාට දෙන්න පුළුවන් ලොකුම ආදර්ශයක් මෙච්චරයි කලහයක්වත් මෙච්චර මේ කලහයක් නෙමෙයි මේක නොකලහයක් නැත්නම් යමක් නොකර සිටීමක් ඉතින් මේක විස්තර කරනකොට මෙතෙන්ට යනකොට පැහැදිලිවම අර මුලින් කිව්වාගේ පෘථග්ජනයෙකුට මේ මැද මාවත තෝරනවා වගේ මේ ආගමක් බවට පත් වෙනකොට මේ දේ කොච්චර කාලේ වැලිතලාවට යට වෙලා කල යුතු යුතුයකම් කොච්චරකින් ආගම ඔප්නම් වල තියනවාද කියනවනම් මේ නොකල යුතු නොපනත්කම නොකර සිටීම අමතක කරන තරම් මේක අපේ සිංහල අටුවාවේ සිංහල ආචාර්ය પરම්පරාවේ සම්පූර්ණයෙන්ම පුරුක කරලා ගිහිල්ලා තිබුණා. මොන්නම තාලකින්වත් අවුරුදු 2500ක් විතර යනකම් දිදුල දිදුල බබල බබල තිබුණ බුද්ධ ධර්මයේ සජීවී පණකෙන්ද නැතු අවුරුදු දහස් කරක් ගිහිල්ලා තියෙනවා. ඒ වෙනුවට බුද්ධ ආගමක් කියලා එකක් ඇවිල්ලා ඕක තමයි ඔය සුද්ධ අපිට කරලා ගිය මගුල. ඒකෙන් රැකුණා ඉති වෙන කරන්න දෙයක්වත් නැහනේ. අපිට මොනවක් කරගන්න ආචාර්ය પરම්පරාව විනාශ කරා, පිරිවෙන් ටික ඔක්කොම කල්ලා විනාශ කරා. අපි ලොකු සංසින්න කාලේ කියනවා පහනක් තෙල් පහනක් පතිකරෝ සත පහක් දඩ ගන්නවා. මිනික අපරාධ තෙල් පුච්චනවා කියන්නේ. සංඝයා වහන්සේලාට පන්සල් වලට බුදුමාකාර බදු පනවලා තිනවා. බල්ලෙක් ඇති කරුවත් බදු අරන් තිනවා. පොල් ගහක් ඇදුවත් බදු අරන් කරා. අය කරලා තිනවා. ඒකලා පහනක් පත්තු කරුවත් බදු අය කරලා තිනවා. ඒකලා මේක නැති බංගස්ථාන කෙරුවට පස්සේ මිනිස්සු කිරුවේ මොකද්ද? කල යුතු යුතුයකම් ටිකක් ආගම වශයෙන් තියාගෙන රැකගෙන ආවයි තිබෙන ඒ ඒ කාලේ හිටපු ඒ දුෂ්කරතාව වෙන කරන්න දෙයක් නැහැ. ඒසට මේ නොකල යුතු නොපනත්කම් කියන එක සම්පූර්ණ කාලේ වැලි තලාවට යට වුණා. දැන් තමයි මේ අවුරුදු 30ක් 40ක් විතර භාවනා කරලා මෙතනදී කරන්න තියෙන්නේ Tamanට ව්‍යාබාධ නොකර සිටීමයි, අනුන්ට ව්‍යාබාධ නොකර සිටීමයි, දෙපාර්ශ්වයට ව්‍යාබාධ නොකර සිටීමයි කියන මේ කාරණාව ධර්මයේ තියෙන මේ ගැඹුරු අර්ථය ඉස්මතු වුණාට පස්සේ සමහරෙකුට හරියට අර පුත්තජනට බඳමාගත්තු වගේ දැන් ආගම කියන්නේ මොකද්ද ධර්ම කියන්නේ මොකද්ද කියන දෙක අතර විශාල පටලවිල්ලක් තියෙනවා. හැබැයි මං කියන්නේ යෝගාවචරයට මේක අනිවාර්ය ප්‍රශ්නයක් වෙ යුතුයි කියලා. යෝගාවචරය මේකෙදි තේරුම් අරගන්න ඕනේ බාහිර සාසනය කියන්නේ මොකද්ද? අභ්‍යන්තර සාසනය කියන්නේ මොකද්ද කියලා. බාහිර සාසනයෙන් තොරව අපිට කවදාකවත් අභ්‍යන්තර සාසනය රැකෙන්නේ නැහැ. දූර ඇඟවල තියෙන වටිනා මදේ පටේ තියෙන කොරෝ කටු කරෝසන කට්ට නැතුව රැකෙන්නේ. ඒක ඔච්චර අඩි 200 300 බිම් වැටෙනකොට ওই මදේ රැකෙන්නේ අර කටු කරෝසන වෙච්ච කට්ට මත තමයි. එහෙම නැත්නම් මැංගුස් ගෙඩියක් ඔය මැද තියෙන වටිනා ඕජාව පිට තියෙන අර කහට ලෙල්ල නැතුව රැකෙන්නේ නැහැ. ඒක තමයි මේ ගැඹුරු අර්ථය කාලයක් මේ මානවය හරහා අවුරුදු 2600ක් ගියේ ඔය වට තියෙන කට්ට හරහා තමයි. නමුත් ඒ කට්ටේ නෙවෙයි මේකේ තියෙන ඕජාව තියෙන්නේ. ඕජාව තියෙන්නේ කට්ට මැද. ඒ නිසා යෝගාචර සෑහෙන කට්ට කණ්ඩ වෙනවා. දූරයන් කණ්ඩ වෙන්නේ ඉතල ඉතල ලේන කන්න වගේ කට්ට හරහා පස්සේ තමයි පල්ල කන හැටි තේරුම් ගන්න. මැංගුස් ගෙඩියක් කන්න වෙන්නේ ලෙල්ලත් එක්ක. කෑවට පස්සේ හිතා ගන්න මැංගුස් රසෙ කොහොම විතර කරයිද කියලා මේ මිනිස්සු. අර නිතරම කියන විදිහට අපි අර ඉංග්‍රීසි පන්තියේ හිටියා ටීචර් කෙනෙක් ශිල්ලා මැඩම් කියලා එයා කියනවා එයා මේ හරියට උනන්දු කරා අපට ඉංග්‍රීසි කියන එක ඉතින් අන්තිම කට් කරන පන්තියනේ අපි කවදාකවත් යන්නේ නැහැ පන්තියට. ඉතින් ඒ නිසා ඒ ටීචර් කියනවා පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා හදාගෙන පෑන මිත්‍රයන්ට ලියන්න කියලා. ලියලා එක දවසක් කියනවා හොඳටම දන්න ඉංග්‍රීසි දන්න කෙනෙක් එංගලන්තෙද පොයිද බටහිර ලෝකේ මිනිස්සුක පෑනේ පිටර කැටි කරගෙන මැංගුස් ටිකක් තැපෑලේ අරලා තියෙනවා. තැපෑලේ අරලා ඇහුවලු මේ රසද කියලා. ඒකවල හරි අමාරුවෙන් කෑව හැබැයි කහටයි නේද කියලා ලියලා දුන්නා. මුලෙල්ල කාලා මැදේ විසිකරලා. මොකද මේ කන්නේ මොකද්ද කියන එක ලියලා නැහැ. ඉතින් මේ ලංකාවේ ඕක කියන දැන්නේ මැංගුස් ගිරියක් කන්නේ මෙහෙමයි කියලා. නමුත් ඒක ලියන්න බැරි වෙලා ඊට පස්සේ ඒ මාසේ ලියලා තියෙනවා ඉතින් ඔයාලට එව්වට බොහොම ස්තුතියි සෑයන ගානක් ගෙවන්න එපා පාර්සල යවන්න. හොඳයි තමයි නමුත් මේ මේ කහටයි කියලා දේවල්. ඉතින් බුද්ධ ආගමත් කාලා බර ගානක් දැන් කියනවා කහටයි කියලා. ලෙල්ල කන්නේ මැද තියෙන ඕජාව අඳුරන්නේ. ඒ වගේම අර හොලිවුඩ් නළුවේ තමන්ගේ අම්මට මේ මේ තැපෑලෙන් එව්වලු කතා කරන ගිරවෙක්. තාත්තා අම්මෙන් ඇහුවලු මේ තෑග් ගැන සතුටුද කියලා. ඊට පස්සේ කිව්වලු අනේ හරි ෂෝක් හැබැයි මස් පොඩ්ඩයි තිබ්බේ කියලා. ගොමරණ කාලා. මේ වගේ තමයි මේ ශාසනය ආගමයි ධර්මයි දෙක අතර පටලවිල්ලේ අද තියෙන විහිළු අද තියෙන වලියුවත් ඔක්කොටම වැඩි වැඩි. මේ දෙකම දන්න එකම මිනිහ තමයි යෝගාවචරය. දෙකම අනිවාර්යයෙන්ම දක ගන්න ඕනේ. <coughs> දැකගත්තේ නැත්නම් අපි කොයි අතට යයිද කියන්න බෑ හරියට හරියට මේ කාමයේ අඩුවම කාමයේ කාමිත කාම අත්කිලමතානෝගයට යනවා වැඩි කාමයේ කාමසුකලිකාන්ට යනවා මැදමාත යනවා වගේ යෝගාචර මේ මිත්‍යක් ආගම මේ ධර්මයේ රැකිලා ආපු ආගමට බාධා කරන්නේත් නැතුව නමුත් ඒකේ තියෙන හරියට මේ මැද ඕජාව තේරුම් ගන්නවා කියන එක හරියටම යෝගාචරයෙන් යෝගාචරයට වෙනස් වෙන ධර්මතාවය හරියට මේ ඒවන් තේරුම් ගත්තේ නැති කෙනා පහත් කළ සලකන්න හිතෙනවා. සැලකෙනවා. නමුත් ඒක යෝගාචරයේ චරිත දිත්තාම තද බල කැලලා. යෝගාචරය කියන සතා, යෝගාචරය කියන මිනිසයා තේරුම් අරගන්න ඕනේ මෙහෙම හරි. මේ අවුරුදු 2600ක් දිගට මේක ඇවිල්ලා තියෙනවා. අපිට යන්තමට මේ රාගය හා චේතනා කියන දෙක සම්බන්ධතාවයේදී අඩු ගානේ මේ කාය සංස්කාර කය හා සම්බන්ධ චේතනාවත් යම් ප්‍රමාණයකට අඩු කරන්න පුළුවන් ඒක ආගේ කරන මට්ටම. තමාතුලින් ඇති කරගන්න පුළුවන් නම් මේ යෝගාවචරයට ඒක ලොකු ඉදිරි පියවරක් වෙනවා. නමුත් ස්වයම්භූව නම් මේක කරන්න බෑ. සාකච්ඡා කරලා කමඨං සුද්ධ කරලා නැවත නැවත කරලා කරලා ඒක තේරුම් ගත්තට පස්සේ තමයි නැත්තම් මේ කය හා සම්බන්ධ චේතනා හිරිවට්ට ගන්න. දැපෙන දමාගෙන ආම්බම් කරගත්තට පස්සේ තමයි යෝගාවචරයට මේ චේතනා මේ හිත හා සම්බන්ධ අනුසය කෙලෙස හා සම්බන්ධ චේතනා චිත්ත සංස්කාර කියන එක. හදාරන්න. ඒකේ තියෙන මායින් දැනගන්න පුළුවන් තරම්වත් සුදුසුකමක් ලැබෙන්නේ. එච ඉස්ලාමයේ කාය සංස්කාර සංසිඳනකොටම සරුවත් සංසේ දේශනා කළා තියෙනවා පීති පරිසංවේදී සුඛ පරිසංවේදී පස්සද්ධිය පීති සුඛ පස්සද්ධි කියන මේ චෛසික තුනක් එනවා මෙන්න මේ පස්සද්ධි චෛසිකේ තමයි ලෝකයේ සුවකාරක චෛතසිකය. ඕනම කෙනෙක් ලෙඩක් සුව වෙන්නේ පස්සද්ධිය ආවට පස්සේ තමයි. ඒ නිසා බොජ්ජංග ධර්මවල විතරක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල බොජ්ජංග ධර්මවල විතරක් පස්සද්ධි චෛතසිකය ගැන සරුවෙන් සඳහන් කරන ඊට පස්සේ කියන කාටද සුව වෙන්න ඕන බොජ්ජංග දේශනා කරන්න කියලා. බොජ්ජංග ධර්ම දේශනා කරනකොට අහගෙන ඉන්න කරන්නේ ලිකම්ම ලෙඩ සුව වෙනවා. මොකද එයාට මතක් කරලා දෙනවා කවදා හෝ භාවනා කරද්දී මේ කාය පස්සම්බණය කාය සංස්කාර පස්සම්බණය ඊට ප්‍රතිඋත්තාම ගැඹුරින් චිත්ත සංස්කාර පස්සම්බණයට කල්පනා කරන්න ලෙඩේ ඉඳද්දි හරි කමක් නැහැ පීඩාවෙන් ඉඳද්දි හරි කමක් නැහැ මේ පස්සම්බණය කල්පනා කරනවා ලෙඩ තනිපෙන අඩු ගානේ සරුවච්චන් වහන්සේත් කියන චුන්ද මහරහතන් වහන්සේට මට පොජ්ජංග ටිකක් දේශනා කරපන් කියලා සරුවචනාංශිත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේට දේශනා කරනවා. සරුවචනාංශ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට දේශනා කළා තියෙනවා පස්සද්දි සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ ආදි වශයෙන් මම මනාවකට පෙන්නලා තිනවා මම භාවිතා කරලා තිනවා බහුලීකත කරලා තිනවා ඒකාන්තේ නිවන සඳහා යනවා ඒක. ඒ නිසා තමන්ට තමන් ආදරේ නම් තමන්ට තමන් ව්‍යාබාධ කරගන්න අකමැති නම් තමන්ගෙන් අනුන්ට ව්‍යාබාධ වීමට කැමැති නැතිනම් දෙපාර්ශ්වයට දෙපාර්ශ්වයේ ව්‍යාබාධයට කැමැති නැත්නම් මේ රාගයේ මැද මට්ටමට ඒ කියන්නේ සීලෙන් කඩන මට්ටම නෙවෙයි සීලෙන් කඩන මට්ටම පුංචි කරන්නේ නෙවෙයි මම මේ කතා කරන්නේ කාරි වටිනවා. නමුත් ඊට පස්සේ තියෙන මේ මද මට්ටම කියන පරිඋත් ทาน කෙලෙස් නතර කරගත්තත් ඒ මිනිසයා තද්ද බල ආධ්‍යාත්මික ආගමික ළඟාවීමකට ලං වෙනවා. ඊට පස්සේ අර්ථින ප්‍රධාන ප්‍රශ්න තමයි මේක හරහා යනකොට මේ ධම්මුද්දච්චේ ධර්මේ නිසා ඇති කළ දෙන මේ කුලප්පුව ඒක හොඳටම විස්තර වෙන්නේ විපස්සනා වේදි පමණයි ඒකත් මේ මෙතෙන්වත් ඇවිල්ලා මේක හරි විදිහට සතියේ අඛණ්ඩභාවයේ සමාධි අඛණ්ඩභාවයේ තේරුම් අරගෙන එහාට යන්න එහෙම නැත්තම් කියනවනම් චිත්ත සංස්කාර ගැන කටයුතු කරන්න යන්න අනිවාර්යෙන් භයානක නැත්තම් දරුණු කඩින් පරීක්ෂණයක් තියෙනවා මේ ධම්මුද්දච්චේ. ඉතින් හොඳටම අහනවා හොඳටම කට උත්තරයක් ගන්න ඔබ මේ භාවනා කරන්නේ නිවන සඳහාමද කියලා. නිවනේ මේ පිට මොන්නව හොලාමක අදහසකින් යනවනම් ඒ හරවලා gedarani. ආපව කරකොල gedarani. ඒ පරීක්ෂණයේදී Taman තනියම මූණ දෙන්න ඕනේ මේ සම්පූර්ණ ප්‍රයත්නය අපි ළඟ තියෙන මේ සම්පූර්ණ රාග ප්‍රහාණය පිණිස මිසක් භාගයට සම්බලා නතර කරන්න නෙවෙයි. දැන් මේ අපි කතා කරන දන භාගයට තැම්පිච්ච තැන. නමුත් එතනින් මේ කඩින් පරීක්ෂණයෙන් පස්සේ තමයි ඒ ධම්මුද්දච්චය නැත්නම් මේ විදර්ශන උපක්ලේශ හරහා ගියාට පස්සේ තමයි යෝගාවචරය අර අනුසය කෙලස් කියන මට්ටමේ රාගය අයින් කරන්න එදාට තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කියන කතාව සරුවචනාංශ මේ කියන කතාව සම්පූර්ණ රාගය ප්‍රහාණය වෙච්ච කෙනාට කවදාකවත් තමන තමන් දුකක් දීගන්නේ නැහැ. කවදාකවත් අනුන්ට දුකක් දෙන්නේ නැහැ. දෙන්නට දෙන දුක් හදා වඩා ගන්න. එහෙම නැතුව මේ රාගයේ පවතිද්දී කරන සෑම චේතනාවක්ම දුක පිණිස හිටිනවා. රාගයේ පරතිද්දී කරන සෑම චේතනාවක අනිත්‍යත්වයටපත් වෙනවා. එනිසා සෑම පරිේශණයකින්ම දුක තමයි අන්තිමට ලැබෙන්නේ. එනිසා උපදින තාක් උපදින දුක් නැති වෙන තාක් නැති වෙන දුක් අනේ දුකේ මුල අපි හිතනවා නම් මේ කවුරු හරි කරන එකක් කියලා ඒක සරුවචන සඳහන් කරලා තියෙනවා නති කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ ලෝකේ කාමයේ තියෙන බාහිර විචිත්‍රත්වය නෙවෙයි සංකල්ප සංකල්ප වලට තිය ආසාව. Tamange ruci arjukam වලට තියෙන ආසාව. තිත්තේව කාමානි තතේව ලෝකේ. ওই කාම ලෝකේ ඔහොම දිවිච්චාවයි. අතිත්ත දීරෝ විනේති ඡන්දා. ඒ දීර පුරුෂයා තමගේ කාම ඡන්දේ දුරු කිරීමට කටයුතු කරනවා මිසක් මේ ලෝකය කාමයෙන් දුරු කරන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට එnde ende ende ende වගකීම් භාරේ එnde ende ende ende තමන්ගේ මේ භාවනාවේ අර්ථය ඇතුළට ඇතුළට එන්න පටන් ගන්නවා. ඒකට බාහිරෙන් එන බලපෑම් වල මේ මේ අනිෂ්ට ඵලපල දරුණු ප්‍රතිඵලත් නතර වෙන අතර ආඩ්‍ය ගතියක් එන්න පටන් අර ගන්නවා මේ කටයුත්ත සඳහා දෙවන්නේගේ අවශ්‍යතාවයක් නැහැ. නැති දෙයක්වත් නැහැ. මේක සම්පූර්ණ අංග සම්පූර්ණ විද්‍යාගාරයක් මේ මනුස්සකම කියලා හම්බෙලා තියෙන්නේ. ඒක නිසා මේකේ හරියට පෙත හරියට ප්‍රතිපදාව දැනගෙන යනවනම් ඉස්ලාම යුද ප්‍රකාශ කරන්න වෙන්නේ මේ රාගය කියන කාමයේ කියන බලමුලුවත් එකයි ඒකත් පියවර තුනකින් කඩන්න වෙන්නේ සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් සීල ශික්ෂාවේදී පරිඋත්ථාන කෙලස් මාරු කර ගන්නවා. ඊට පස්සේ සමාධි ශික්ෂාවෙන් සීල ශික්ෂාවෙන් වීතිකම කියලා මාරු කර ගන්නවා. සමාධි ශික්ෂාවෙන් පරිඋත් ทาน කියලා මාරු කරගත්තාට පස්සේ තමයි රාගයේ අඩියම මට්ටම අනුසය කෙලෙස් වලට කටයුතු කරන්නේ ඒක විපස්සනාවෙන් කරනවා. ඉතින් කරනකොට කරනකොට තේරෙනවා මේ ਸਰවචනාංශයේ මේ පෙන්වන්න හදන්නේ කොච්චර සූක්ෂම කොච්චර ගැඹීර දෙයක්ද 100න් කීයෙන් කී දෙනාද මේකට තේරුම් ගන්න ඕනකමක් තියෙන්නේ නැත්නම් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒක මේ මේ ਸਰවචනාංශයේ ප්‍රාර්ථනාවක් හොතෝ එක එකනාගේ දුර්ලභකමක් නෙවෙයි. තම තමන්ගේ මූකරාගේ ඉන්ද්‍රිය ධර්ම වල හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ වගේ භාවනාවකට යොදු වෙලා උත්සාහ කරන්නේ අපේ හැකි හැකි මට්ටමට අපි මේ දවසින් දවස සම්මාදිට්ඨිය යහ දැක්ම ඍජු කර ගන්නයි අයෝනිසෝමනසිකාරී තියෙන දේවල් අයින් කළ යෝනිසෝමනසිකාට දාගෙන ඒ හරහා ඒ සම්මාදිට්ඨිය හරහා යෝනිසෝමනසිකාරය හරහා මේ රාගේ දුරු කිරීම කොච්චර වෙලා තියෙනවද මගේ මේ ප්‍රයත්නේ එතෙන්ද යන්නේ කියලා තමන්ට තමන් සාක්ෂි කරගන්නවා මිස අනුන්ට හුවා දැක්වීමක් නැහැ. ඒ සඳහා එකම එකයි තියෙන්නේ තමන්ට වැඩි රාගය දුරු කරපු කෙනෙක්, තමන්ට වැඩි ඒ තැනට ගිය කෙනෙක් ආදර්ශයට තියාගෙන යනවා මිසක් කවදාකවත් තර්ක ඥානේ නැත්නම් කවදාකවත් පොතේ දැනුමකින් කවදාකවත් උනන්දුවේ ආසාය මට්ටමින් කරන්න බෑ. ඒ නිසා මේක පටන් ගන්නකොටම අභ්‍යන්තර බාහිර දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කියන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ හැකියපමණින් රාගය දුරු කරන කටයුතු කරන එමසයා බණ නොකිව්වත් සමාජ සේවාවක් නොකලත් ආගමික කටයුතු නොකලත් එමසෙන් කවදාක කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒ වෙන්න තියෙන සේවයේ අංග සම්පූර්ණ සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා නිහඬ බණක් කියලා. ඒ නිසා ඒක හිතන්න අමාරුයි තනි කරන පෞද්ගලික වෙන ලාභයක් කියලා අනිවාර්යයෙන් මේක ලෝක සාසන සේවාවට සිදු වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ ඉස්සරහින් කියලා කියලා තියෙන්නේ ඉස්සල්ලාම Tamanට Taman කරදර කර ගන්නා වූ ව්‍යාබාධ කරන්නා වූ මේ රාගයේ ඇති හැටියෙන් තේරුම් අරගෙන ශක්ති ප්‍රමාණය ගෙවම් කරන්න ගෙවම් කරන්න ඉස්සල්ලාම Tamanට තේරෙන පටන් ගන්නවා. මේ කායික මානසික රෝග දුර වෙන තත්ත්වේ. ඒක නිසා ආයුර්වේද ආයුර්වේද උගන්වන්නේ තමන්ගේ කායට ඇති වෙන සෑම රෝගයක්ම තමන්ගේ හිතට ඇති වෙන සෑම රෝගයක්ම මේ අස්ථාන කෝපේ වාගේ ඇතුලේ ආවේග මත රඳාපවතින එකක් මිසක් විස බීජ මතවක්වත් එහෙම නැත්නම් දෙයියන්ගේ සාපයක් නිසාවත් ඇති වෙන එකක් නෙවෙයි ඒකට පිළියම් කරන්නේ නැතුව මොන જાති කෙරුවත් ඒක පයබර වායට පිටිකරහයා බේත් බඳින්නාසේ කවදාකවත් මේ විසම චක්‍ර කඩන්න බෑ නිවිසම චක්‍රේ වාපිච්ඡෙම් තුන සම්බන්ධේ රාග දෝෂ මෝහා සම්බන්ධේ වගේ මෙතෙන් අත තිබ්බොත් ඒ කියන්නේ මේ රාගේ ප්‍රහාණය කරන තැන අත තිබ්බොත් Taman හිතනවත් වැඩිය ඒ කය හිත දෙකේ නිරෝගී තත්ත්වයක් තියෙන පටන් අර ගන්නවා නමුත් මේක වරදොල තේරුම් ගත්ත බටහිර භාවනා කරන්නේ හීලින් සඳහා එහෙම නැත්නම් මේ curing healing හිත මේ කය සනීප කරගන්න. අද ප්‍රධාන වශයෙන් මේ සතිපට්ඨානේ එහෙම නැත්නම් මේ සතිය පාවිච්චි කරන්නේ කායික රෝග නැති කිරීම සඳහා බෙහෙතක් විදියට. මේක බුද්ධහම පටලවා ගැනීම. මේක නෙමෙයි බුදුරජාණන්සේ උත්සාහ කරන බුදුරජාණන්සේ කියන්නේ මේ රෝග සෝ කිරීම සඳහා නෙමෙයි වෙදකමට වැඩිය හෙදකම ලොකුයි රෝග ඇති නොවෙනා තත්වෙට මේ රාගය දුරු කරගන්න පුළුවන් නම් එහෙමනම් මේකෙන් ව්‍යාපාර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒක නිසා භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ අපි මොන ලාමක අදහසින් මේකට ආවත් කරගෙන කරගෙන යනකොට මේ එල්ලේ පිරිසිදු වෙනවා නම් ඊටාම සූක්ෂම වෙනවා නම් ඒ පුද්ගලයා පටන් ගන්න තැන කෝකක් වුණත් යන්න යන්න යන්න යන්න ඒ පරිණාමයේ වෙන විපරිණාමයේ වෙන ඒ પરමාර්ථය දිහා බලනකොටම තේරෙනවා අනිකුත් සියලුම ධර්ම ඉගැන්වීම් වලට වැඩිය මේ නෛර්යානික සීසත් ධර්මයේ තියෙන වෙනසක් තියෙනවා ඒක හොඳට අත්දකින්නේ භාවනාව ඉදිරියට යන කෙනාට තමයි ධර්මයේ හොඳට වැටෙන්නේ බුදුන් පේන්නේ. එහෙම නැතුව බැලුවොත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කරපු කතාව සාමාන්‍ය ලෝකයට සැක උපදවන සුළුයි. නමුත් ඒ නිසා මේ වගේ බණක් අපි ජාතික රූප වාහිනිය කිව්වොත් එහෙම නැත්නම් හතරමන් හන්දියක කිව්වොත් එහෙම මොන වගේ ප්‍රතිචාරයක් හම්බෙයිද කියලා පොඩ්ඩක් හිතා ගන්න. ඒක නිසා අපි ඒකට පෙළඹිච්ච ඒකට ගැළපිච්ච පිරිසකට කිව්වත් ඒත් සමහරෙකුට තේරෙන්නේ නැහැ. ඒ වගේම පිළිගන්න කැමතිත් නැහැ. ඒක නිසා කවදා හෝ ඒක පිළිගන්න පුළුවන් තත්යකට આવොත් ඒ පුද්ගලයාට විතරක් මේක සාසනයට ලොකු සේවයක්. නිසා ශක්ති ප්‍රමාණය මේක තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට කිට්ටු කරගෙන අත්දැක්කොත් නැවත නැවතත් මතක් කර විදිහට තමන්ගේ පෞද්ගලික ලාභයක් විතරක් නෙවෙයි ශාසනයටත් කරන්න පුළුවන් විශාල සේවයක් ඒ නිසා අපි අද දවසේ පටන් ගත්ත මේ ධර්ම දේශනාවේ හැකිතරම් තමන්ගේ પરමාර්ථ පිරිසුදු කරගෙන අත්ත්ව ව්‍යාපාද පර ව්‍යාපාද උභේ ව්‍යාපාද නැති කිරීම පිණිස රාග ප්‍රහාණය පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටව ගනිමු ශිළු දිනාටම තෙරුවන් සරණයි